අමත පදන් දේශනා මාලාවේ වැඩසටහනේ තුන්වෙනි වැඩසටහන අද දවසේ අපි මේ විදිහට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ විසුද්ධි මාර්ගය මුලපටන් විස්තර විවරණය කරනකොට අපි පසුගිය වැඩසටහන් දෙකෙන් විසුද්ධි මාර්ගයේ ආරම්භක සමාරම්භක නිදානාදී කතාව පැහැදිලි කරන්න යෙදුනා. ඒ අනුව ඒ නිදානාදී කතාවෙන් අනතුරුව විසුද්ධි මාර්ගය ශීල නිර්දේශයයි ආරම්භ වෙන්නේ. ඒ නිසා අද පටන් අපි දේශනා මාලාවේ ශීල නිර්දේශය තමයි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ශීල නිර්දේශයේ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් අපිට පැහැදිලි කරන්න තිබෙනවා. ඒ සියලු කරුණු කාරණා අපි පිළිවෙලින් විස්තර විවරණය කරමින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා අපට හැකිය ආකාරයකින්. ඒ අනුව අපිට ප්‍රශ්න කිහිපයකට ඉදිරිපත් වෙලා තිබුණා. ඒ ප්‍රශ්න අපි මේ වැඩසටහන අවසානයේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්නතුන්ටත් යම් ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න වැඩසටහන අවසානයේ අපි කාල වේලාවක් ලබා දෙනවා. ඒ කාලය අනුව ප්‍රශ්න සාකච්ඡා කරන්න අවකාශය තිබෙනවා. ඒ අනුව අපි ශීල නිර්දේශයේ ආරම්භ වෙන්නේ විසුද්ධි මාර්ගයේ අපි මේ හේවා විතරණ මුද්‍රණය අපි සැලකුවොත් පාළි විසුද්ධි මාර්ග පොතේ හේවා විතරණ මුද්‍රණයේ පිටු අංක වශයෙන් ගත්තොත් පිටු අංක 5 තමයි ඉති නිදානාදී කතා කියලා ඉවර වෙලා ඊට පස්සේ අත සීල නිर्देशෝ කියලා ආරම්භ වෙන්නේ. මෙතන ඉති නිදානාදී කතා කියලා අවසන් වෙලා ඊළඟට අත සීල නිर्देशෝ කියලා ආරම්භ වෙනවා මේ සීල නිर्देशය. එනිසා සීල නිर्देशයේ පටන් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපේ තේරවාදී භාවනා මාර්ගය අපට ඉතාමත්ම විස්තර විවරණය කරන්න යෙදුණු ග්‍රන්ථ රත්නයක් විදිහට අපි නැවත වාරයක් සිහිපත් කරන්න ඕනේ. අපි ආරම්භයේ පටන්ම පැහැදිලි කරපු විදිහට බදන්තාචාර්ය අනුබුද්ධ බුද්ධඝෝෂ මාහිම්පාණන් වහන්සේ විසින් මේ විසුද්ධි මාර්ගය රචනා කරන්නේ. ඒතර අපිට එක්තරා මහත්මයෙක් ඇත්තටම ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරලා ඉල්ලීමක් කරා මේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ පිළිබඳව එක්තරා විදිහට සමාජයේ තියෙන වැරදි මති මතාන්තර තියෙනවා. මේ නිසා මේ මති මතාන්තර පිළිබඳවත් ටිකක් සාකච්ඡා කරනවා නම් හොඳයි. සහ අර්ථකථා පිළිබඳවත් යම් සාකච්ඡාවක් කරනවා නම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා සීල නිර්දේශය ආරම්භ කරන්නට ආරම්භයක් විදිහට මම මිෂදි මාර්ගයේ රචනා කරපු මේ බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ප්‍රඥා පටුත්වය පිළිබඳව යම් කරුණු කීපයක් අද දවසේ සාකච්ඡා කරලා මේ වැඩසටහන සීල නිර්දේශය ආරම්භ කරන්නත් කැමතියි. ඇත්තටම බුද්ධඝෝස ස්වාමින් වහන්සේ ලංකාවට ඇවිල්ලා උන්වහන්සේ මේ විසුද්ධි මාර්ගය ඇතුළු අර්ථ කතා රචනය කරන්නේ නිකම්ම නෙවෙයි. උන්වහන්සේ අනුරාධපුර මහා විහාරයේ මහරහතන් වහන්සේලා ඇසුරින් මේ ත්‍රිපිටක අධ්‍යාපනය ලබනවා. ඒ ත්‍රිපිටක අධ්‍යාපනය ලබලා විශේෂයෙන්ම pāli භාෂාව, සිංහල භාෂාව පවා අධ්‍යාපනය ලබලා ඒ ඇසුරින් තමයි උන්වහන්සේ මේ pāli අර්ථකථා සම්පාදනයේ අර්ථකථා පරිවර්තනය උන්වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට මෙතනදී උන්වහන්සේගේ මේ නුවණේ තියෙන මහාන් තත්ත්වය උන්වහන්සේ කොයිතරම් මේ කටයුත්ත කරන්න සමර්ථද කොයිතරම් උන්වහන්සේගේ ප්‍රඥාවක් තිබුණද කියන කාරණය අපි අර්ථකථා පරිශීලනය කරපු කෙනෙක්මයි දන්නේ. අර්ථකථා එකින් එක පරිශීලනය කරනකොට උන්වහන්සේගේ නුවණ ඊ타ත්ම ප්‍රබලයි ඊ타ත්ම පුළුල් පරාසයක පැතිරිච්ච දෙයක් කියන එක ඊ타ත්ම හොඳට පැහැදිලි වෙනවා. උදාහරණ විශාල ප්‍රමාණයක් අපිට දක්වන්න පුළුවන්. අපි උදාහරණ ඉදිරි වැඩසටහන් වලදීත් අපි තව උදාහරණ ඉදිරිපත් කරමින් මේ උන්වහන්සේ ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. විනය පිටකයට ලේන අර්ථ කතාව, විනය අර්ථ කතාව, සමන්ත පාසාදිකා කියන විනය අර්ථ කතාව. උන්වහන්සේ විසුද්ධි මාර්ගයේ රචනයෙන් අනතුරුව පළවෙනියෙන්ම රචනා කරා කියලා අපිට හෙළි වෙන්නේ සමන්ත පාසාදිකා විනය අර්ථ කතාව. ඒ අනුව විසුද්ධි මාර්ගයේ රචනයෙන් පස්සේ මේ සමන්තපාසාదికා විනය අටකතාව රචනය කිරීමේදී උන්වහන්සේ පාවිච්චි කරපු ග්‍රන්ථ ඒ සඳහා මූලාශ්‍ර විදිහට පාවිච්චි කරපු ග්‍රන්ථ පිළිබඳව සමන්තපාසාదికා ප්‍රාරම්භක ගාථාවල සඳහන් කරනවා. කත්වා මහා අටකතං ශරීරං උන්වහන්සේ කියනවා මේ සමන්ත පාසාදිකාව ලියන්නේ මහා අර්ථ කතාව ශරීරය කරගෙන කියලා. ඒ වාගේම මහාපච්චරිය, කුරුන්දි මේ ආදී ප්‍රසිද්ධ අර්ථ කතාවන්ගේ අර්ථ විනිශ්චයන කරගත්තයි කියලා කියනවා. ඊට අමතරව ආදි පදයකින් සඳහන් කරනවා සංකේ පට්ට කතාව කියලා අර්ථ කතාවක්, අන්ධ කට්ට කතාව කියලා ආන්ධ්‍ර දේශයේ තිබුණු අර්ථ කතාවක් උන්වහන්සේ පරිශීලනය කරා කියලා. ඒතර අපිට හෙළිවෙන දේ තමයි අඩුම තරමේ උන්වහන්සේ අර්ථ කතා පොත් පහක් සමන්ත පාසාදිකාව ලියනකොට පාවිච්චි කරලා තියෙනවා. ඒතර සමන්තපාසාදිකාවට විතරක් වෙන් වෙච්ච අර්ථකථා නෙවෙයි මේ වගේ මේ අර්ථකථාවල විනිශ්චයන් සෙසු නිකාය අර්ථකථාවලත් අපිට දක්නට ලැබෙනවා මුණ ගැහෙනවා. එතකොට මෙතනදී හෙළිවෙන දේ තමයි උන්වහන්සේ මේ විසුද්ධි මාර්ගය ඇතුළු අර්ථකථා රචනයේට පාවිච්චි කරන මූලාශ්‍රතරේ මහාර්ථ කතාව කියලා විශේෂයෙන් අර්ථ කතාවක් තිබුණා. අපේ මහා විහාරයේ ස්වාමීන් වහන්සේලා වෙත තිබුණු අර්ථ කතාව. මහා අටකතාවට අමතරව මහා පච්චරි අටකතාව කියලා අටුවාවක් තිබිලා තියෙනවා. මේවා ඔක්කොම සීහල අටකතා. කුරුන්දිවැලි විහාරයේ ලියවිච්ච කුරුන්දි අටකතාවක් තිබුණා. මේකත් සීහල අටකතාවක්. සංකේප අටකතාවක් කියලා අටකතාවකුත් තිබිලා තියෙනවා. අන්ද කතා කතාව කියලා ආන්ధ్‍ර දේශයෙන් ලියවිච්ච අටකතාවකුත් තිබිලා තියෙනවා. එතකොට දැන් හිතන්න වර්තමානයේ නම් අපිට මේ පොත්පත් දැන් අපි හිතමු මේ කබඩ් වල අල්මාරි වල දාලා විශාල පොත්පත් ඔබයක් තියෙන අපිට මේ පොත්පත් ටික පෙරලලා බලනවා කියන එක ලේසි නෑ අමාරු දෙයක්. හැබැයි යම් කෙනෙකුට එක්තරා විදිහකට පොත් කිහිපයක් ළඟින් තියාගෙන යමක් ලියනවා කියන එක වර්තමානයේ කරන්න බැරි කමක් නැහැ. හැබැයි මේ සීහල අර්ථ කතා මේ අර්ථ කතා රචනා වෙච්ච යුගයේ සීහල අර්ථ කතා කියලා කියන්නේ මේවා පුස්කොළ පොත්වල තමයි තිබුණේ. ඒතර පුස්කොළ පොතක් යම් කෙනෙක් අරගෙන බැලුවොත්, පෙරලලා බැලුවොත් පුස්කොළ පොතක් පෙරලලා බලනවා කියලා කියන එක ඒ තරම්ම ලේසි කටයුත්තක් නෙවෙයි. අතිශය අමාරුයි. ඒතර මේ වාගේ පුස්කොළ පොත් අඩුම තරමේ පුස්කොළ පොත් වර්ග පහක් තිබිලා තියෙනවා. මහා අට කතා, මහා පච්චරි, කුරුන්දි, සංකේත, අන්දකට කතා. ඒ පුස්කොළ පොත් පහ සමහර වෙලාවට එක පොතක් නෙමෙයි එක පොතකින් පිටපත් දෙක තුනක් තිබිලා තියෙනවා. ඇයි සමහර තැනකදී අපිට හම්බෙනවා සමහර වචන පිළිබඳව සඳහන් කරනවා මේ වචනේ මෙන්න මේ විදිහටත් තියෙනවා කියලා සමහර පොත්වල. එහෙම සඳහන් කරලා තියෙනකොට ඒකෙන් අපිට හෙළිවෙන දේ තමයි එහෙමනම් මේ පුස්කොළ පොත් එක පිටපතක් නෙවෙයි පුස්කොළ පොත් පිටපත් ගණනාවක් මෙතන පරිශීලනය කරලා තියෙනවා. එහෙම පුස්කොළ පොත් පිටපත් ගණනාවක්. එතකොට එක එක අට කතාවකින් පුස්කොළ පොත් අට කතා පිටපත් කිහිපයක් තියාගෙන ඊට පස්සේ මේ අර්ථ කතාව රචනය කරනකොට උන්වහන්සේ මේ හැම මූලාශ්‍රයක්ම බලලා ඒ සියලු මූලාශ්‍ර ටික එකට සමෝධානය කරලා අර්ථ කතාව ලියනකොට තව මේකට පෙළදේශනාවක් උන්වහන්සේ එකතු කරගන්න ඕනේ. ඒතර ඊ타මත්ම පැහැදිලි උන්වහන්සේ පෙළදේශනාව කටපාඩමින් දරාගෙන ඉති කියලා. එතකොට පෙළදේශනාව කටපාඩමින් දරාගෙන තමගේ කටපාඩමින් දරාගෙන ඉන්න පෙළට අදාළ අර්ථ කතාව මේ සීහල අර්ථ කතා සියල්ල ඇසුරෙන් මේක පරිශීලනය කරනවා. මේ පිළිබඳව කියවලා බලනවා කොහොමද කොහොමද මේ කෙනෙකු සඳහන් වෙලා තියෙන්නේ කියලා. හැම මූලාශ්‍රයක්ම හොයලා හොයලා අරගෙන තමන්ගේ අර්ථ අර්ථ කතාවට මේ සියල්ලම එකතු කරගන්නවා. මේ වගේ දෙයක් කරනවා කියලා කියන එක මේ පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් ඇසුරු කරගෙන යමක් හදනවා කියලා කියන එක ඒ තරම්ම ලේසි කටයුත්තක් නෙවෙයි. මෙහෙම හදනකොටත් උන්වහන්සේ එකිනෙක විනිශ්චයන්ට ඇවිල්ලා කියනවා මේකේ මහා අට කතා මෙන්න මෙහෙම කියනවා. මහා පච්චරි මෙන්න මෙහෙම කියනවා. කුරුන්දි අට කතා මෙහෙම කියනවා. සංකේ පට්ට කතාවේ අන්ධ කට කතාවේ මෙහෙම කියනවා. මේ විදිහට එකිනෙක අර්ථ කතාවල අර්ථ විනිශ්චයන් තුලනයක් කරනවා මේ බුද්ධ ගෝසාචාර්යන් වහන්සේ. මේ නිසා ඒබඳු දෙයක් කරන්ද සුළුපටු නුවණක් තියෙන පුද්ගලයෙකුට හැකියාවක් නැහැ. ඒ නිසා එතනින් අපිට පැහැදිලි වෙන කාරණේ තමයි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියන්නේ මහා ප්‍රඥ පුද්ගලයෙක්. උන්වහන්සේ මේ කටයුත්ත සිදුකරන විශාල පරිශ්‍රමයක් මේ ආර්ථකථා රචනාව සඳහා විශාල පරිශ්‍රමයක් දරලා තියෙනවා කියන එක. උන්වහන්සේ බඳු ප්‍රඥයෙකුට හැරෙන්න වෙනත් අයෙකුට මේ කටයුත්ත කළ නොහැකි කියන එක අපිට හැඟෙනවා. ඉතින් මේ නිසා වර්තමානයේ නොයෙක් විදිහට බුද්ධඝෝෂ ස්වාමින්වහන්සේට දෝෂාරෝපණය කරන අවස්ථාවන් අපි අහලා තියෙනවා. බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ අපේ තිබුණු සීහල අර්ථ කතා ටික වෙනස් කරා කියලා හෝ ඒ වගේ අර්ථ විනිශ්චයන්ට අමතරව තමන්ගේ වචනයෙන් තමන්ගේ විනිශ්චයන ඇතුළු කරා කියලා කිසිම තැනක බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ තමන්ගේ විනිශ්චයක් ඇතුළු කරලා නිහඬ වෙඳලා නැහැ. උන්වහන්සේ විනිශ්චය දුන්නු තැන් තියෙනවා. උන්වහන්සේ විනිශ්චය දුන්නු හැම තැනකදීම උන්වහන්සේ සඳහන් කරනවා මේක මෙන්න මේ විදිහටයි අර්ථ විනිශ්චය කරගන්න පුළුවන් කියලා. උන්වහන්සේ මේක විනිශ්චය කරපු බව නොඑක ආකාරයෙන් අපිට හඟවනවා. ඒ අනුව කියවන කෙනාට මඟ පෙන්වීමක් ලබා දෙනවා අර්ථ විනිශ්චය තෝරගන්න. හැබැයි උන්වහන්සේ ඒ හැම මඟ පෙන්වීමක් ලබා දෙදී මූලාශ්‍ර ටික අපිට ඉතුරු කරලා තියෙනවා. එතකොට තවත් සමහර කෙනෙක් ඇති කරන ප්‍රශ්නයක් තමයි මේ මූලාශ්‍ර ටික සීහ අර්ථකථා ටික බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පාලි අර්ථකථා රචනා කිරීමෙන් පසු විනාශ කරා කියන එක. ඒක මිත්‍යාවක්. ඒක බොරු අදහසක්. ඇත්තට මෙහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒකෙම දෙයක් සිද්ධ වෙලා නැහැ කියන කාරණේ අපිට ඉතාමත්ම හොඳින් ප්‍රකට වෙන තැනක් තමයි අපිට අනුරාධපුරයෙන් යුගයෙන් අනතුරුව ලියවිච්චි පොළොන්නරු යුගයේ ලියවිච්ච ටීකා ග්‍රන්ථවල සීහල අර්ථ කතාවල අර්ථ කතා පාඩ සඳහන් වෙනවා. දම්පිය අටුවා ගැටපතේ අනුරාධපුර යුගයේ ලියවෙන්නේ අර්ථ කතා රචනයේ පස්සේ දම්පිය අටුවා ගැටපදේ හෙළ අටුවා පාඩ සඳහන් කරනවා. මේ නිසා බුදු ස්වාමීන් වහන්සේ ශ්‍රීහල අර්ථ කතා ගිනි කියලා විනාශ කරා කියලා කියන කාරණය ඒක මිත්‍යාවක්. එහෙම සඳහනක් අතරම අපිට පිළිගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ පිළිබඳව තවත් ඉතින් අපිට නොයෙක් කාරණා ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අපේ මූලික අදහස් ඇත්තරම මේක නෙවෙයි නිසා අපි විසුද්ධි මාර්ගය පිළිබඳ පැහැදිලි කිරීමට යොමු වෙන්න කැමැති. නමුත් අපි අපේ මේ වැඩසටහන සහ සම්බන්ධ වෙලා ඉන්න මහත්මයෙක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් විදිහට අපි මේ වැඩසටහන පුරාවට මේ නොඑක් දුර්මත යමක් තියෙනවා නම් ඒ දුර්මතවලට පිළිතුරු ලබා දීමක් ඒක පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි අද දවසේ සාකච්ඡාවට යමු වුණොත් අද දවසේ අපි අපේ අමත පදං වැඩසටහන යටතේ විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශය තමයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි සීල නිර්දේශය මුල පටන් විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. සීල නිර්දේශය විසුද්ධි මාර්ගයේ ආරම්භ කරන්නේ සීල සරූපාදී කතා කියලා චත්ත සංගායනාවේ සඳහන් කරන මාතෘකාවකුත් දාලා සීල නිර්දේශය ආරම්භ කරනවා. ඒ සීල නිර්දේශය ආරම්භ කරන විසුද්ධි මාර්ගයේ විසුද්ධි මාර්ගයේ පොත යම් කෙනෙක් පරිශීලනය කරන්න හැකියාවක් තියෙනවා නම් ඒ අයට බලා ගන්නත් පුළුවන් අපි මේ කියන පාඩ කොහොමද සඳහන් වෙලා තියෙන්නේ කියලා. සීල නිර්දේශය ආරම්භ කරන බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කරනවා ඒවං අනේක ගුණ සංගාහකේන සීල සමාධි පඤ්ඤා මුකේන දේශිතෝපි පනේස විසුද්ධිමග්ගෝ අතිසංකේප දේශිතෝ යේව හෝති තස්මා නාලං සබ්බේසං උපකාරායාති විත්තහාරමස දස්සේතුං සීලංකාව ආරබ්බ ඉදං පඤ්ඤකම්මං හෝති කියලා මෙන්න මෙහෙම පාඩයක් වෙනවා. ඉතින් අපි මේ පාඩය සියල්ලෙන් සියල්ල අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කරනවා මේකේ අර්ථය අපි කෙටියෙන් සලකා බැලුවොත් උන්වහන්සේ සඳහන් කරනවා දැන් අපි කලින් සඳහන් කරා විසුද්ධි මාර්ගය මේ සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපින්නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජතං කියන ගාතහකින් සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුනක් ඔස්සේ විසුද්ධි මාර්ගය පැහැදිලි කරන්න තේරුණා. මෙන්න මේ කරුණු තුන ඔස්සේ විසුද්ධි මාර්ගය එහෙම නැත්නම් නිවනට මාර්ගය පැහැදිලි කරපු බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මෙතනින් පළවෙනි සීල කතාව ආරම්භ කරන්නයි පටන් ගන්න. දැන් සීල, සමාධි, ප්‍රඥා කියලා කරුණු තුනක් අපි කියවා විසුද්ධි මාර්ගයේ වශයෙන්. එතකොට විසුද්ධි මාර්ගයේ එහෙමත් නැත්නම් නිවන මාර්ගය කියන එක කොටස් තුනකට බෙදලා අපිට දැක්කුවා. පළවෙනියෙන් සීලය කියලා කොටසක් දැක්කුවා. දෙවෙනුව සමාධිය කියලා කොටසක් දැක්කුවා. තුන්වෙනුව ප්‍රඥාව කියලා කොටසක් දැක්කුවා විදර්ශනාව. එවනම් අපි මේ හැම එකක් වෙන වෙනම පැහැදිලි කරගන්න ඕනේ. ඒ නිසා බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මේ විසුද්ධි මාර්ගය සංග්‍රහ කරන්නේ මේක සංවිධානය කරන්නේ මේ සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුන පැහැදිලි වෙන විදිහට. හැබැයි මේ සීල සමාධි ප්‍රඥා කරුණු තුන පැහැදිලි කරනකොට උන්වහන්සේ මේ සඳහා පාවිච්චි කරන ආකෘතිය මේ පැහැදිලි කිරීමට පාවිච්චි කරන ආකෘතිය බුදුරජාණන් වහන්සේ අනුමත කරපු සූත්‍රාන්ත දේශනාවක් අපි දන්නවා මජ්ක්‍ධිම නිකායේ ඕපම වර්ගයේ එන රත විනීත කියන සූත්‍රය. මේ රත විනීත සූත්‍රයේ පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේත් සාරිපුත මහරහතන් වහන්සේත් අතර ඇති වෙන ධර්ම සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට හෙළි වෙන නිවනට මඟ පැහැදිලි වෙන විසුද්ධි හතක් තියෙනවා. මේකට අපි කියනවා සප්ත විසුද්ධිය කියලා. මෙන්න මේ සප්ත විසුද්ධිය පදනම් කරගෙන තමයි බුද්ධ ගෝස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගය සංවිධානය කරන්නේ. ඒ අනුව සප්ත විසුද්ධිය ආරම්භ වෙන්නේ පළවෙනිම සීල විසුද්ධියෙන්. ඒ අනුව සීල සමාධි ප්‍රඥා කියපු නිවන් මාර්ගයේ කොටස් තුනට උන්වහන්සේ අර රතවිනීත් සූත්‍රයේ දැක්වෙන සප්තවිසුද්ධියත් ගලපගෙන සප්තවිසුද්ධියට අනුව පළවෙනි සීල කතාව ආරම්භ කරනවා. ඒතර අපි මේ සප්තවිසුද්ධිය අනුව ඇයි බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ මේක පැහැදිලි කරේ කියන කාරණයක් අපි කෙටියෙන් සලකලා බලුවොත් මේ අතවිනීත සූත්‍රයේ පුන්න මන්තානිකුත් මහරහතන් වහන්සේත් සාරිපුත් මහරහතන් වහන්සේත් ඇති අපර ඇති වෙන ධර්ම සාකච්ඡාවකදී උන්වහන්සේලා මේ නිවන සඳහා ගමන් කරන පියවර හතක් විදිහට සප්තවිසුද්ධියක් දක්වන්නේ. මේ සප්තවිසුද්ධිය දක්වන තැන ඒ මහරහතන් වහන්සේලාගේ ප්‍රකාශයක් වෙනවා හරිම වැදගත් ප්‍රකාශයක්. උන්වහන්සේලා කියනවා මේ සප්ත විසුද්ධියෙන් මිදිලා අනුපාදා පරිනිර්වාණය කියලා එකක් නැහැ කියලා. ඒ කියන්නේ යම් කෙනෙක් නිවන් දකිනවා නම් යම් ඕනෙම කෙනෙක් නිවන් අවබෝධ කරගන්නවා නම් මේ සප්ත විසුද්ධියම ඒ නිවන් අවබෝධ කර ගැනීමට එකසේම හේතු වෙනවා කියලා. උන්වහන්සේලා සඳහන් කරනවා මේ සප්ත විසුද්ධියෙන් තොර නිවන් අවබෝධ කිරීමක් නැහැ කියලා. යමෙක් ඒ අනුව සෝතාපන්න භාවයටපත් වෙනවනම් ඒ සෝතාපන්න භාවයටපත් වෙන්නේ මෙන්න මේ කියන සත්‍යවිසුද්ධිය අනුගමනය කිරීමෙන්මයි. මේ නිසා මේ කාරණය ඉතාමත්ම පැහැදිලිව අපිට සඳහන් කරනවා මේ රතවිනි සූත්‍රයේ උන්වහන්සේලා සඳහන් කරනවා මේ සප්ත විසුද්ධිය කියන එක ඒකාන්තයෙන්ම නිවන් දැකීමට අත්‍යවශ්‍යමයි නිවන් දකින නිවනට මාර්ගය පිළිවෙල මේ සප්තවිසුද්ධිය ඔස්සේ තමයි සංවිධානය වෙන්නේ කියලා සඳහන් කරනවා. ඒ නිසා බුදුගොස් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මේ නිවන් මාර්ගය පැහැදිලි කරන විසුද්ධි මාර්ගයට පදනම විදිහට සප්තවිසුද්ධිය පදනම් කරගන්නවා. සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුන අර සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියන ගාථාව අනුව අදාළ කරගන්නවා. ඒ අනුව නිවන් මාර්ගය ආරම්භ වෙන්නේ සීල විසුද්ධියෙන්. ඒ නිසා විසුද්ධි මාර්ගයේ පළවෙනි පරිච්ඡේදයේ විදිහට සීල නිර්දේශය ආරම්භ කරනවා. උන්වහන්සේ සීල නිර්දේශය ආරම්භ කරමින් සඳහන් කරනවා ඒවා අනේක ගුණ සංග්‍රාහකීන. මෙන්න මේ විදිහට අපි මේ කලින් පැහැදිලි කරපු අදි සීල ශික්ෂා කියලා සඳහන් කරා. අදි ප්‍රඥා ශික්ෂා කියලා සඳහන් කරා. අදි චිත්ත ශික්ෂා කියලා සඳහන් කරා. මෙන්න මේ විදිහට නොඑක් නොඑක් ගුණ වශයෙන් සංග්‍රහ කරපු සීල සමාධි ප්‍රඥා මුකේන දේශිතෝ පනේස් විසුද්ධි මග්ගෝ සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ කරුණු තුන ඔස්සේ දේශනා කරපු විසුද්ධි මාර්ගය අපි සංකේත දේශිතෝ මේක ඊටාම් කෙටියෙන් තමයි කියවේ මේ සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාච භාවයන් කියන ගාථාවෙන් ඊටාම් කෙටියෙන් තමයි විසුද්ධි මාර්ගය දක්වලා තියෙන්නේ මේ නිසා උන්වහන්සේ සඳහන් කරනවා නාලං සබ්බේසං උපකාරාය මේ සීලේ පතිත්තහය නරෝසපඤ්ඤෝ කියන ගාතහවෙන් හැම කෙනාටම නිවන් මාර්ගය පැහැදිලි කරගන්න බෑ. මේක හැමෝටම උපකාරයේ පිණිස පවතින්නේ නෑ. මේ නිසා අපි මේ සීලේ පතිත්තහය නරෝසපඤ්ඤෝ කියපු ගාතාව එක්ක සඳහන් වන කරුණු ටික විස්තර විවරණය කරගත යුතුයි කියලා උන්වහන්සේ සඳහන් කරනවා. ඒක විස්තර කරගන්න ඕනේ. ඒක විස්තර කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? සීලය පිළිබඳව අපි මුලින්ම විස්තර වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ කියනවා ශ්‍රී ලංකාව ආරබ්ධ ඉදම් පඤ්ඤතම්මං හෝති කියලා සීලේ අරබයා ප්‍රශ්න කර්ම ප්‍රශ්න කිහිපයක් දක්වනවා. කිං සීලං කේනත් එහෙන සීලං කානස්ස ලක්කන රස පච්චපට්ඨාන පදත්තානානි කිමානි සංසං සීලං කතිවිදං චේතං සීලං කෝචස්ස සංකිලේසෝ කිං ඕදාන එතකොට අපිට දක්වනවා ප්‍රශ්න හතක් ප්‍රශ්න හතක් මේ බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ සීලය සම්බන්ධයෙන් අපිට දේශනා කරනවා ඉදිරිපත් කරනවා. ඒතර ප්‍රශ්න හතක් ඉදිරිපත් කරලා උන්වහන්සේ මේ ප්‍රශ්න හත ඇසුරෙන් ඇතරම විස්තර වශයෙන් අපිට විසුද්ධි මාර්ගයේ නිවන් මාර්ගයේ පැහැදිලි කරගෙන යන්නේ. ඒ අනුව පළවෙනියෙන්ම ඇතරම අපි මේ කාරණයක් සඳහන් කරන්න ඕනේ. දැන් අපි සීලය පිළිබඳව සමහර වෙලාවට අපි ඉගෙනගෙන තියෙනවා. සමහර වෙලාවට ධර්මදේශනා ශ්‍රවණය කරලා තියෙනවා සීලය පිළිබඳව. පන්සිල් ගැන, දසසිල් ගැන, අටසිල් ගැන නොඑක් නොඑක් කරුණුකාරණා අපි අහලා තියෙනවා. හැබැයි මේ කරුණුකාරණා කොච්චර අහලා තිබුණත් සීලය පිළිබඳව මේ ධර්මදේශනාවන් අපි ශ්‍රවණය කරලා තිබුණත් සීලය කියන එක අපි විස්තර විවරණයක් කරගෙන නැහැ. සීලය පිළිබඳව අපි විස්තර විවරණයක් කරගන්න ගියාම අර්ථ කතාවකදී සීලය ගැන දක්වන අදහස් ටික සියල්ල අපි සමහර වෙලාවට ඉගෙනගෙන නැහැ. ඒ නිසා මේ විසුද්ධි මාර්ගයට ආවහම සීලය කියන කාරණයට බැහැලා ඇතුළට ගිහිල්ලා සීලේ නොඑක් ආකාරයෙන් විස්තර විවරණය කරනවා. ඒ නිසා අපිට පළවෙනි ප්‍රශ්නය තමයි කිං සීලං. කිං සීලං කියන ප්‍රශ්නයේදී ඒක සීලය පිළිබඳව ස්වરૂපය විමසන ප්‍රශ්නය. ඒ නිසා ඒකට කියනවා සරූප පුච්චා කියලා. මේ සීලේ ස්වરૂපය කුමක්ද කියන එක මේ ප්‍රශ්නෙන් අහන්නේ. ඊට පස්සේ කේනත් හේන සීලං කිං සීලං කියන වචනයේ සිංහල අර්ථය ගත්තොත් සීලය යනු කුමක්ද කියලා. සීලය යනු කුමක්ද? ස්වરૂපය අහන්නේ. කේනත් තේන සීලං කවර අර්ථයකින් සීලේ නම් වෙයිද? ඒකයි කියන්නේ කේන අත්තේන සීලන්ති උච්චති. යම් කෙනෙක් සීලය කියලා කියනවා නම් ඒ සීලය කියලා කියන්නේ කවර අර්ථයකින්ද? තුන්වෙනි ප්‍රශ්නේ කානස්ස ලක්කන රස පච්චපට්ඨාන පදත්තානානි. මේ සීලය කියන එකේ තියෙන කාණි අස්ස ලක්කන රස පච්චපට්ඨාන පදත්තහනානි. මේ සීලය කියන කාරණය අරබයා සීලේහි ලක්කණය මොකක්ද? රසය මොකක්ද? පච්චපට්ඨානය මොකක්ද? පදත්තහනේ මොකක්ද? එතකොට ලක්කන රස පච්චපට්ඨාන පදත්තහන කියලා කරුණු හතරක් මෙතනදී ප්‍රශ්න අහනවා. මේ කරුණු හතර තමයි ලක්කන කියලා කියන්නේ සීලේ ස්වභාවය මොකක්ද කියන එක. ලක්ෂණය මොකක්ද? ස්වභාවය මොකක්ද? රසය කියලා කියන්නේ සීලේ කෘත්‍යය මොකක්ද කියලා කියන එක. කෘත්‍ය වශයෙන් සීලය පැහැදිලි කරගන්න ඕනේ. ස්වභාව වශයෙන් පැහැදිලි කරගන්න ඕනේ. ලක්ෂණ වශයෙන් රස වශයෙන් ඒ කියන්නේ කෘත්‍ය වශයෙන් පැහැදිලි කරගන්න ඕනේ. සීලය ඒ වගේම පච්චුපට්ඨාන කියලා කියන්නේ අපට වැටහෙන ආකාරයක ඒ කියන්නේ උපට්ඨාන කාර්කෘති. එතකොට අපිට මේ සීලය කියන එක කොයි විදිහටද වැටහෙන්නේ කියලා කතා කරගන්න ඕනේ. ඒ වගේම පදත්තහන කියලා කියන්නේ ආසන්න කාරණේ වශයෙන් සීලය අපි දැනගන්න ඕනේ. ඒ අනුව සීලය සම්බන්ධයෙන් කරුණු හතරක් කතා කරනවා. සීලේ ස්වභාවය එහෙම නැත්නම් ලක්ෂණය, සීලේ රසය එහෙම නැත්නම් රසය කියන වචනයෙන් අපි රස කියලා කියන මේ දිවට දෙන රස නෙවෙයි මෙතන කියන්නේ කෘත්‍ය කියන අර්ථයේ රස කියන වචනේ තියෙන්නේ. සසීලේ කෘත්‍යය මොකද්ද? ඒ වගේම සීලේ වැටහෙන ආකාරයේ පච්චුපට්ඨානය සීලේ ආසන්න කාරණය පදත්තහන. ඒ අනුව කරුණු හතරක් කතා කරනවා. මොනවද මේ සීලේ තියෙන ලක්ෂණ රස ප්‍රතිපත්තාන පදත්තහන කියලා. ඊළඟට කිමානි සංසං සීලං සීලේ ආනිසංස මොනවද කියලා කතා කරන්න ඕනේ. කතිවිදං චේතං සීලං මේ සීලය ප්‍රභේද වශයෙන් මොනවද? සීලේ වර්ග මොනවද? ප්‍රභේද මොනවද? සීලේ බෙදන්න පුළුවන්නේ කුමන ආකාරයකින්ද? කවර වැදෑරුම්ද කියන කාරණේ. කෝචස සංකිලේසෝ සීලයට තියෙන කෙලස් ටික සීලේ අපිරිසිදු කරන ආකාරයන් මොනවද? කෝචස සංකිලේසෝ සීලේ අපිරිසිදු කරන ආකාරය කිං වෝදානං සීලේ පිරිසිදු කරන ආකාර මොනවද කියලා කතා කරනවා. ඒ අනුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන කරුණු ප්‍රශ්න හත ඔස්සේ කිං සීලං කේනත් තේන සීලං කානස ලක්ෂණ රසපච්ච ප්‍රාණ වදත්තහනානි කිමානි සංසුන් ශීලං කටිවිදං චේතං ශීලං කෝචස්ස සංකිලේසු කිං ඕදානං කියන මෙන්න මේ ප්‍රශ්න හතට උත්තර මෙන්න මේ ශීල විසුද්ධියේදී මුලින්ම ලබා දෙනවා. මේ ප්‍රශ්න හතර උත්තර ලබා දීම විතරක් නෙවෙයි ශීල නිර්දේශය කියලා කියන්නේ. එතනින් එහාට ශීලයේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා විසුද්ධි මාර්ගයේ. නමුත් මුලින් ශීලය ගැන දැනගන්න ඕනේ කරුණු හතක් මෙතනදී ප්‍රශ්න වශයෙන් අපිට ඉදිරිපත් කරනවා. ඒ අනුව අපිට ශීලය පිළිබඳව මේ ප්‍රශ්න ටිකේ පළවෙනි ප්‍රශ්නය කිං ශ්‍රීලන්ති කියන ප්‍රශ්නය අරගෙන අපිට ඒක පැහැදිලි කිරීම තමයි මුලින්ම තියෙන්නේ. ඒ අනුව අපිට පැහැදිලි කරනවා සීල ස්වરૂපాది කතා කියලා මේක මාතෘකාවක් දක්වලා තියෙනවා. සීලේ ස්වરૂප පැහැදිලි කරන දේශනාවයි කියලා. සීලේ ස්වરૂප පැහැදිලි කරන දේශනාව. ඒ අනුව ප්‍රශ්නේ තමයි කිං සීලම් සීලේ යනු කුමක්ද? සීලය යනු කුමක්ද කියන එක බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා විසුද්ධි මාර්ගයේ කිං සීලන්ති පාණාති පාතාදා පාණාති පාතාදීහි වා විරමන්තස්ස වත්ත පටිපත්තිං වා පූරෙන්තස්ස චේතනාදීය ධම්මා එතකොට අපිට කියනවා කරුණු දෙකක් පාණාති පාතාදීහිවා විරමන්තස්ස ප්‍රාණඝාතාදීන් වැළකෙන්න හුගේ වත්ත පටිපත්තින්වා පූරෙන්තස්ස වත් පිළිවෙත් පුරන්න හුගේ චේතනා දේව ධම්මා. චේතනා ආදී වූ සංප්‍රයුක්ත ධර්ම සීලය කියලා කියනවා. එතකොට අපිට දක්වනවා ප්‍රාණඝාතාදීන් වැළකෙන කෙනාගේ පාණාති පාතාදීහිව විරමන්තස්ස කියලා කියන්නේ ප්‍රාණඝාතාදීන් වැළකෙන පුද්ගලයාගේ වත්ත ප්‍රතිපත්තින් වා පූරෙන් තස්ස කියලා කියන්නේ වත් පිළිවෙත් පුරන කෙනාගේ. ඒතර කරුණු දෙකක් දක්වනවා. ප්‍රාණඝාතාදීන් වැළකීමක් වත්පිළිවෙත් පරිමත් වෙන කරුණු දෙක. ඒ අනුව ප්‍රාණඝාතාදීන් වැළකෙනකොට අපට පහළ වෙන චේතනා ආදී සංප්‍රයුක්ත ධර්ම. එතකොට අපි සංප්‍රයුක්ත ධර්ම මොනවද? චේතනා ආදී මොනවද කියලා අපි දල අවබෝධයක් ඇති වෙන්න ඕනේ. වත්පිළිවෙත් පුරනකොට පහළ වෙන මේ චේතනා ආදී ධර්ම. දැන් අපි යම්කිසි කුසලයක් සම්පාදනය කරනකොට අපට පහළ වෙන කුසල සිතේ තියෙන සංප්‍රයුක්ත ධර්ම, චෛතසික ධර්ම සමුදායක් තියෙනවා. චේතනාව මුල් කරගත්තු චෛතසික සමුදායක් අපිට පහළ වෙනවා. ඒතර ඇත්තටම පරමාර්ථ වශයෙන් මේ සීලය කියලා මේ චෛතසික ටිකට තමයි අවධානය යොමු කරන්නේ. හැබැයි ඒක ඒ තරම් ගැඹුරට අපි යන්නේ නැතිව අපිට කියනවා සීල සීලය කියලා කියන්නේ ප්‍රාණඝාත ආදීන් වැළකෙන කෙනාගේ එහෙමත් නැත්නම් වත්පිළිවෙත් කරන කෙනාගේ චේතනා ආදී ධර්ම ටිකට තමයි සීලය කියන්නේ කියලා. ඉතින් පටිසම්භිදා මග්ගපාළියේ මේ සීලය කියන එක පැහැදිලි කරන දේශනා පාඨය මෙතෙන්ට උද්දෘත කරන බුද්ධ ගෝස්වාමීන් වහන්සේ උත්තං හේතං පටිසම්භිදායන් පටිසම්භිදාවෙහි මෙන්න මෙහෙම කිව්වා කොහොමද කිං සීලන්ති චේතනා සීලං චේතසිකං සීලං සංවරෝ සීලං අවීතික්කමෝ සීලන්ති එතකොට අපිට පටිසම්භිදා මාර්ග පාළියේ මේ පාඨයෙන් අපිට දක්වනවා කිං සීලං කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා උන්වහන්සේ දක්වනවා චේතනා සීලං චේතසිකං සීලං සංවරෝ සීලං අවීතික්කමෝ සීලං කියලා කොටස් හතරක් අපිට දක්වනවා. ඒ නිසා බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ සීලය පිළිබඳව කිං සීලං කියන ප්‍රශ්නයට තව සැරයක් උත්තර දෙනවා. කොහොමද? තත්ත ඒ පිළිබඳව අපිට අතරම පැහැදිලි කිරීමක් කරනවා මේ පටිසම්භිදා මග්ගපාළියේ තියෙන චේතනා සීලං චේතසිකං සීලං කියන පද ටික පැහැදිලි කරනවා චේතනා ශීලං නාම පාණාතිපාතාදී හරි. කිං ශීලං කියන ප්‍රශ්නෙට එතකොට අපිට ඉදිරිපත් කරේ භාග්‍ය බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු නිරුක්තිය එහෙම නැත්නම් අර්ථ පැහැදිලි කිරීම තමයි පාණාති පාණාතිපාතාදී වා විරමන්තස්ස වත්ත පටිපත්තින් වා පූරෙන් තස්ස චේතනාදේව ධම්මා කියලායි කියවේ. ප්‍රාණඝාත ආදීන් වැළකෙන කෙනාගේ එහෙම නැත්නම් වත් පිළිවෙත් කරන කෙනාගේ චේතනා ආදී ධර්ම ටිකට ශීලයේ කියලා කියනවා කියලා. දැන් මේක පටිසම්භිදා මග්ගපාලයේ සාරිපුත මහරහතන් වහන්සේගේ පැහැදිලි කිරීමක් අරගෙන තියෙනවා. මේකේ ශීලයේ කොටස් හතරක් මෙතන දක්වලා තියෙනවා. චේතනා ශීලම්, චේතසිකං ශීලම්, ඊට පස්සේ සංවරෝ ශීලම්, අවීතිකමෝ ශීලම් කියලා. ඒ අනුව මේ එකිනෙකක් දැන් විසුද්ධි මාර්ගය අපිට පැහැදිලි කරනවා. එතන පළවෙනි කාරණේ තමයි චේතනා ශීලම්. චේතනාශීලං නාම පාණාතිපාතාදී හිවා විරමන්තස්ස වත්තපටිපත්තින් ආපූරෙන් තස්ස චේතනා කියලා කියනවා. චේතනාශීලයේ කියලා කියන්නේ මොකද්ද? පාණඝාතාදීන් වැළකෙන කෙනාගේ. එහෙම නැත්නම් වත්පිළිවෙත් පුරන කෙනාගේ චේතනාව කියන চৈতසිකයට චේතනාශීලී කියලා කියනවා කියන්නේ. දැන් අපි ප්‍රාණඝාතාදී වැළකෙනවා කියලා කියන අපිට සතෙක් මරන්න අවස්ථාවක් එනවා. ඒ සතෙක් මරන්න අවස්ථාවක් ආවට අපි සතා මරන්න නැතුව ඉතින් වැළකෙනවා. දැන් හිතන්න මధుරෙක් කනවා කියලා හිතන්න. දැන් මගේ මధుරෙක් කනවා මෙතන. මధుරෙක් කනකොට මට හිතෙනවා මේ මధుරවා මරන්න ඕනේ කියලා. එතකොට දැන් මధుරවා මధుරවා කනකොට මෙහෙම ටක් ගාලා ගහලා මරනවා. එතකොට එහෙම සමහර කට්ටිය කරනවනේ. හරි. එතකොට දැන් ඔන්න මధుරවා කනකොට මට එනවා මට සිල්පදයක් මතක් වෙනවා මම ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕනේ කියලා. මගේ සීලය මට ඉදිරියට එනවා. මගේ සීලය ඉදිරියට ඇවිල්ලා මම කල්පනා කරා මේ සතා මරන්න හොඳ නැහැ. මේ සතා මගේ මීට ඉස්සර ආත්මික අම්මා තාත්තා වෙන්න පුළුවන්. මගේ අයියා අක්කා නංගි මල්ලි වෙන්න පුළුවන්. මට උපකාර කරපු බොහෝ කෙනෙක් වෙන්න පුළුවන්. සසරේ අකුසල කර්මයකට සසරේ දෝෂයට ඒ අය මේ විදිහට මధుරෙක් වෙලා ඉඳලා ඉන්නවා. ඒ නිසා මම මේ මధుරව මරන්නේ නැහැ. උබේරනවා කියලා මම මේ මధుරව එලවලා දානවා. බේරන්නේ මරන්නේ නැහැ. අන ප්‍රාණඝාතාදීන් වැළකිනවා. ඒ වැළකෙන තැනමට කුසල සිතක් පහළ වුණා. ඒ පහළ වෙච්ච කුසල සිතේ තියෙනවා චේතනාව කියලා චෛතසිකයක්. අන්න ඒ චේතනාව කියන චෛතසිකය අපිට කියනවා චේතනා සීලය කියලා. ඊට පස්සේ කියනවා චේතසිකං සීලං කියලා කියන්නේ මොකද්ද? චේතසිකං සීලං කියන්නේ පාණාත්පාතාදීහි විරමන්තස්ස විරති. ප්‍රාණඝාතාදීන් වැළකෙන පුද්ගලයාගේ ඒ වෙලාවේ සිතේ යෙදෙන විරති චෛතසික තුනක් තියෙනවා. විරති චෛතසික කියලා කියන්නේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මාර්ගාංග තුනක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මෙන්න මේ තුනට කියනවා විරති චෛතසික කියලා. සම්මා ආයසරයක් කිව්වොත් අලුත් අයට දැනගන්නයි මම මේ නැවත නැවතත් කියන්නේ සමහර වෙලාවට මේක මේවා පිළිබඳව විශාල අධ්‍යයනයක් නොකළ කෙනෙක් මෙතෙන්ට සහභාගී වෙන්න පුළුවන් නිසා ඒ අයගේ දැනගැනීමටයි මම නැවත නැවතත් මේ කරුණු කාරණා කියන්නේ. අපිට එක මහත්මියක් සඳහන් කරලා තිබුණ මේ pāli සඳහන් කරද්දී ටිකක් අපේ වේගය අඩු කරන්න කියලත් ඒ නිසා ඒ අයගේ ප්‍රයෝජනෙ සඳහා මම නැවත නැවතත් කියන්නේ ඒ නිසා මේ පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් තියෙන කට්ටිය මේ පිළිබඳ උපේක්ෂාව වජනය කරත්තා කියන අපි ඉල්ලීමත් සඳහන් කරනවා ඊට විරති කියලා චෛතසික තුනක් තියෙනවා විරති චෛතසික තුන මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ නිසා සඳහන් කරනවා පාන පානාති පාතා පානාති පාතාදීහිවා විරමන්තස්ස ප්‍රාණඝාතාදීන් වැළකෙන පුද්ගලයාගේ විරති ඒ මොහොතේහි සිට යෙදෙන සම්මා වාචා කම්මන්ත ආජීව කියන මෙන්න මේ විරති චෛසික තුන මෙන්න මේ තුනට කියනවා චේතසිකං සීලං කියලා. එතකොට කරුණු දෙකක් අපි කතා කරා චේතනා සීලං කියලා කියන්නේ ප්‍රාණඝාත ආදීන් වැළකෙන කෙනාගේ එහෙම නැත්නම් වක්පිළිවෙත් පුරන කෙනාගේ චේතනාවට කියනවා චේතනා සීලං කියලා. චේතසිකං සීලං කියලා කියන්නේ මොකද්ද? ප්‍රාණඝාත ආදීන් වැළකෙන පුද්ගලයාගේ විරති. ඒතර එතෙන්ට වක්පිළිවෙත් පුරනවා කියන එක කෙනේ නැහැ. අන වෙනස බලාගන්න චේතනා සීලය කියලා කිව්වහම චේතනා සීලයට කරුණු දෙකක් තියෙනවා ප්‍රාණඝාත ආදීන් වැළකීමත් වක්පිළිවෙත් පිරීමත් කියන කරුණු දෙකක්. ප්‍රාණඝාත ආදීන් කියලා කිව්වහම දස අකුසල කර්මපතයන් නම් එතෙන්ට අපිට අදාළ කරගන්න පුළුවන්. ඈ ප්‍රාණඝාතය, අදත්තා දාණය මේ හැම දෙයක්ම අපිට අදාළ කරගන්න පුළුවන් ඕනෙම එකකින් වැළකීම. වැළකෙන පුද්ගලයා. ඉතින් මේ වැළකෙන පුද්ගලයාගේ මේ වැළකෙන පුද්ගලයාගේ චේතනාවට අපි කියනවා චේතනා ශීලයේ කියලා. ඒ වැළකෙන පුද්ගලයාගේ විරතිය සම්මා වාචා, කම්මන්ත, ආජීව කියන මේ මේ චෛතසික තුනට කියනවා චේතසික ශීලය කියලා. ඒතර එතෙන්ට වත් පිළිවෙත් කරනවා කියන එක අරගන්න. මොකද වත් පිළිවෙත් කිරීම තුළ විරතියක් නැහැ. වැලක් විරති කියන වචනේ තිබු වැලකිනවා කියන එක. විරතියක් වැලක්වීමක් නැහැ වත් පිළිවෙත් කිරීම තුළ. වත් පිළිවෙත් කිරීම තුළ තියෙන්නේ අපි යමක් කරනවා කියන එකයි. ඒතර අපි ඉදිරියේදී ශීලයේ පැහැදිලි කරද්දී ශීලයේ ප්‍රභේද සාකච්ඡා කරනකොට මේ චතුපාරිශුද්ධ ශීලය ගැන කතා කරනකොට අපි මේ පිළිබඳව තව අපිට සාකච්ඡා කරන්න. ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර කියන සීලය ගැන කතා කරනවා. චාරිත්‍ර සීලයේදී අපි තවදුරටත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. මේ විදිහට ඉදිරියේ අපි මේ කරුණු තවදුරටත් කතා බහක් කෙරෙනවා. ඒ නිසා චේතසික සීලය කියන කාරණේදී අපි අවධානය යොමු වෙන්නේ ප්‍රාණඝාත ආදීන් වැළකෙනවා කියන තැන. එතන තියෙන විරති චෛතසික තුනයි සඳහන් කරන්නේ. ඒ වගේම එතනදී අපිට දක්වනවා මීළඟට විසුද්ධි මාර්ගයේ උන්වහන්සේ දක්වනවා අපිට චේතනාශීලන් නාම පානාත ප්‍රාතාදීනි පජහන්තස්ස සත්ත කම්මපත චේතනා කියලා තවත් කාරණයක් දක්වනවා. ඒ පිළිබඳ විසුද්ධි මාර්ග ටීකාවේ සඳහන් කරනවා සුත්තේ ආගත නයන කුසල කම්මපත වශයෙන් චේතනා චේතසික සීලාන විභජිතා දස්සේතුම්. ඒතර මේ විදිහට සූත්‍රාන්තයේ තියෙන ක්‍රමයටත් මේ සීලේ විස්තර විවරණය කරන්න තමයි දැන් මේ අපිච කියලා නැවත වාරයක් චේතනා සීලයේ පිළිබඳව තවත් ආකාරයක් දක්වන්නේ. ඒ අනුව විසුද්ධි මාර්ගයේ චේතනා සීලය මුලින් සඳහන් කරා පාණාතිපාතාදී හිවා විරමන්තස්ස වත්තපටිපත්තිම අපූර්යෙන් තස්ස චේතනා කියලා. ප්‍රාණඝාතාදීන් වැළකෙන කෙනාගේ, පත්පිලෙත් පුරන කෙනාගේ චේතනාව කියලා කියලා නැවත වාරයක් කියන අපිච කියලා තවත් අර්ථයක් දක්වනවා. ඒ අර්ථය කියනවා චේතනා සීලන් නාම පාණාතිපාතාදීනි පජහන්තස්ස සත්ත කමපත චේතනා. ප්‍රාණඝාතාදී අතහරින පුද්ගලයාගේ ඒක දුරු කරන පුද්ගලයාගේ සප්ත කර්මපත චේතනාවන් චේතනා සීලය කියලා කියනවා. මේක පිළිබඳව ටීකාව සඳහන් කරන්නේ මේ සූත්‍රයේ තියෙන ආකාරයටත් බුද්ධ ගෝස්වාමීන් වහන්සේ මේ චේතනා සීලය දක්වන්නයි මෙහෙම කියන්නේ කියලා. ඒතර සමහර වෙලාවට අපිට මේ සූත්‍ර ණය ක්‍රමය, විනය ණය ක්‍රමය, අභිධර්ම ණය ක්‍රමය කියලා නොඑක් නොඑක් විදිහට ණය ක්‍රම අපිට මුණ ගැහෙනවා ත්‍රිපිටකේ පාවට. ණය ක්‍රම කියලා කියන්නේ අතරම මේ විනය පිටකයේ යමක් අපි පැහැදිලි කරන්නේ කොහොමද ඊට වඩා ටිකක් වෙනස් විදිහක සමහර වෙලාවට සූත්‍ර පිටකයේ මේක අර්ථකථනය කරනවා. ඒ අර්ථකථනයේ දෙකේ වෙනසක් අපි දැක්කට අතට මේ දෙකේම එකම කාරණේ කියන්නේ හැබැයි ඒ ඒ අවස්ථාවේදී අරමුණ වෙනස්. දැන් විනය පිටකයේදී අපිට බුදුරජාණන් වහන්සේ යමක් පැහැදිලි කරනවා නම් විනය පිටකයේ යමක් පැහැදිලි කරන ඒ අරමුණ වෙන්නේ මොකද්ද? භික්ෂුන් වහන්සේව ඇවතකටපත් වීමෙන් වළක්වා ගැනීම කියන එක. ඇවතකටපත් වීමෙන් වළක්වා ගැනීමට තමයි විනය දේශනාව තියෙන්නේ. සූත්‍ර පිටකයේ දේශනා හැමතැනකදීම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ අපේ සිතේ ඇතිවෙන කෙලෙස් ධර්මයන් දුරු කරලා කෙලෙස් යටපත් කරලා නිවන් මාර්ගය පැහැදිලි කිරීම තමයි හැම සූත්‍රයකදීම බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. මේ නිසා සමහර කරුණු පිළිබඳව විනය පිටකයේ සඳහන් කරන පැහැදිලි කිරීම සූත්‍ර පිටකයේ සඳහන් කරන පැහැදිලි කිරීම ටිකක් වෙනස් වෙනවා. මොකද විනය පිටකයේදී අවතකටපත් වීමේ කාරණේ විතරයි භාග්‍යතුන් වහන්සේ අවධානය යොමු කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම සම්නිදි කියන කාරණේ. සම්නිදි කරනවා කියලා කියන්නේ යමක් රැස්පත් කරනවා කියලා කියන එක විනය පිටකයේ සඳහන් වෙනවා රැස්පත් කරලා තියෙන දේවල්. විනය පිටකයේ කොහොමද රැස්පත් කිරීම ගැන සඳහන් කරන්නේ අපිට ඇවැත් වෙන රැස්පත් කිරීම පිළිබඳව සඳහන් කරනවා. දැන් උදාහරණයක් විදිහට ආහාර අපිට උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුට ආහාර රැස්පත් කරලා තියලා පාවිච්චි කරන්න බෑ. ආහාර කියලා කියන්නේ මම මෙතන සඳහන් කරේ අපි යාව කාලික කියලා සඳහන් කරන ආහාර. ඒ කියන්නේ අපි අපේ කුසගින්න නිමා ගැනීමට පාවිච්චි කරන ආහාර තියෙනවා. දැන් අපි ගිලන්පසක් විදිහට ගන්න දේවල් නෙමෙයි. ඒ කුසගින්න නිමා ගන්නත් අපි බත්, පාන්, රොටි, බනිස් මොනවා හරි පාවිච්චි කරනවා. මේවා ආහාර. ඒතර අපි උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ ආහාර අද රැස්පත් කරගත්තොත්, අද පිළිගත්තොත් හෙට අපිට ඒවා පාවිච්චි කරන්න බෑ. ඒක පාවිච්චි කරොත් සම්නිදි වෙනවා. සම්නිදි ශික්ෂාපදේ කැඩෙනවා, ඇවතක් වෙනවා. ඒ නිසා විනය පිටකයට ඇවිල්ලා මෙන්න මේ ඇවැත් වෙන සම්නිදි ගැන විතරයි අවධානය යොමු කරන්නේ. හැබැයි අපි ගත්තොත් දීඝනිකායේ සීලකන්ද වර්ගයේ සූත්‍රයේට දීඝනිකායේ සීලකන්ද වර්ගයේ අපි ගත්තොත් අපි හිතමු බ්‍රහ්මජාල සූත්‍රය එහෙම නැත්නම් සාමාන්‍ය ඵල සූත්‍රය මේ තැනකද සඳහන් කරනවා සම්නිදි කිරීමක්. එතන සඳහන් කරනවා අන්න සම්නිදි, පාන සම්නිදි, යාන සම්නිදි මේ විදිහට සම්නිදි විශාල ප්‍රමාණයක් සඳහන් කරනවා. සඳහන් කරනවා දැන් සම්නිදි යටතේ සෙරෙප්පු එහෙම නැත්නම් යාන කියන වචනේ අදහස් කරනවා උපාහන එහෙම නැත්නම් මේ පාවහන් කියන ඒවා පාවහන් පවා සම්නිදි කරන්න එපා කියනවා. සම්නිධි කරන්න එපා කියන එක අදහස් කරන. එතන අදහස පැහැදිලි කරන්නේ එක භික්ෂුන් වහන්සේ නමකට ආරණ්‍ය තුල පාවිච්චි කරන්න එක පාවහන් යුගලයකුත් ගමට යනකොට පාවිච්චි එහෙම නැත්නම් මේ ගමට යනකොට පාවිච්චි කරන තව පාවහන් යුගලයකුත් කියලා පාවහන් යුගල දෙකක් තියාගන්න කියනවා. ඊට වඩා තියාගත්තොත් ඒක සම්නිධි වෙනවා කියලා. ඒතරම් සූත්‍රයේ මේ සම්නිධිය පැහැදිලි කරපු හැටි. හැබැයි සෙරප්පු කුට්ටන් තුනක් තියාගත්තොත් ඇවතක් වෙනවද? නෑ ඇවතක් වෙන්නේ නෑ. ඇයි අන්න ඇවතක් වෙන්නේ කාරණය ඒක විනය පිටකේ ආවරණය කරලා තියෙනවා භෝජන සම්නිධිය යටතේ. එතකොට විනය පිටකේ මේ භෝජන සම්නිධිය විතරයි කතා කරන්නේ අනිත් ඒවා කතා කරන්නේ නැහැ. හේතුව විනය පිටකේ හැම තැනකදීම ඇවතක් මුල් කරගෙන තමයි දේශනාව තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට විනයේ තියෙන දේශනා ණය ක්‍රමයේ සූත්‍රයේ තියෙන දේශනා ණය ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒක අභිධර්මයේ දේශනා ණය ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒතර මේ විදිහට අපි මෙතන ආවහම අපිට ඇත්තටම මුලින් චේතනා සීලය කියලා කිව්වහම චේතනා සීලය කියන එක විනේත අභිධර්මයේ සූත්‍රයේ කියලා බෙදීමකින් තොරව පොදුවේ චේතනාව කියලා කියන එකට පරමාර්ථ ධර්ම මුල් කරගත්ත අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. ඒතර එතනදී සමස්ත ත්‍රිපිටකයටම අදාළ නිර්වචනය. හැබැයි සූත්‍ර පිටකේ සමහර තැනකට ආවහම සූත්‍ර පිටකේ මේ පිළිබඳව අතිරේක වෙන කාරණා දේශනා වෙලා තියෙනවා. ඒ නිසා අපිච කියලා නැවත වාරයක් චේතනා සීලන් නාම කියලා වෙනම කියනවා පාණාතිපාතාදීනි පජහන්තස්ස සත්තකමපත චේතනා කියලා. ප්‍රාණඝාත ආදිය දුරු කරන පුද්ගලයාගේ ඒ ප්‍රාණඝාත ආදීන් වැළකීමට සිල්පදයක් සමාදන් වීම වශයෙන් දුරු කරන පුද්ගලයාගේ සප්ත කර්මපත චේතනා කියලා. සප්ත කර්මපත චේතනා කියලා කියන්නේ සප්ත කර්මපත නම් ප්‍රාණ ප්‍රාණඝාතේ එහෙම නැත්නම් පාණාතිපාතේ කියලා කියන්නේ එක කර්මපතයක්, අදින්නාදානයේ කර්මපතයක්, කාම මිත්‍යාචාරයේ කර්මපතයක්, මුසාවාදී කර්මපතයක්, පිසුනා වාචේ කර්මපතයක්, පරුසා වාච කර්මපතයක්, සම්පප්පලාප කර්මපතයක්. ඒ කර්මපත 7යි. කර්මපත 7 මොනවද? නැවත වාරයක් කාට හරි ලියා ගන්න සමහර කෙනෙක් ඉන්නවා. ඒ නිසා ලියා ගන්න කෙනෙකුට අවශ්‍යයි නම් අපි පැහැදිලි කරන්නේ සප්ත කර්මපත මොනවද? ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. මෙන්න මේ හතට කියනවා සප්ත කර්මපත කියලා. ප්‍රාණඝාත, අදින්නාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. මෙන්න මේ නිසා කියනවා මෙන්න මේ ප්‍රාණඝාත ආදී දුරු කරන පුද්ගලයාගේ සප්ත කර්මපත චේතනාවලට කියනවා චේතනා සීලය කියලා සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. ඒ වගේම චේතසික සීලය කියලා කියන්නේ මොකද්ද? චේතසික සීලය පැහැදිලි කරනවා ඒත් සූත්‍ර පිටකේ පැහැදිලි කරන ආකාරය සඳහන් කරනවා. අවිජ්ජම් පහය විගතා විජ්ජේන චේතසා විහෙරති इति ආධිනානායන වුත්තා අනවිජ්ජා ව්‍යාපාද සම්මාදිට්ඨි ධම්ම. උතර දීගණිකායේ සූත්‍රයක බුදුරජාණන්ගේ දේශනාවක් අපට උද්දෘත කරලා පෙන්නනවා. බුද්ධ දේශනාවක් සඳහන් කරනවා අවිජ්ජම් පහය විගතා විජ්ජහන් විගතා විජ්ජේන චේතසා විහෙරති. ඒකේ අපිට මම හිතන්නේ මුද්‍රණ දෝෂයක් තියෙනවා. විගතා විජ්ජනේ කියලා තියෙන්නේ. විගතා විජ්ජේන වෙන්න ඕනේ මුද්‍රණ දෝෂයක්. ඒක මේක මුද්‍රණ කියන්නේ මගේ ටයිප් කිරීම දෝෂයක්. ඒ නිසා අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභයට දැඩි ලෝභය දුරු කරලා විගතා විජ්ජේන මේ දැඩි ලෝභයෙන් තොරව විහෙරති වාසය කරනවා කියලා මේ අනාදී ක්‍රමෙන් දේශනා කරපු අනවිජ්ජා අභ්‍යාපාද සම්මාදිට්ඨි කියන ධර්ම වලට කියනවා චේතසික සීලය කියලා. එතකොට අනවිජ්ජා මෙතන මේ සංදියක් තියෙන්නේ අනවිජ්ජා ව්‍යාපාද සම්මාදිට්ඨි ධම්මා කියලා මේක අපි කඩා ගන්න ඕනේ කැලේ වලට අනවිජ්ජා එකක් අව්‍යාපාද දෙවෙනි එක සම්මාදිට්ඨි තුන්වෙනි එක. ඒතර ධර්ම තුනයි අනවිජ්ජා අව්‍යාපාද සම්මාදිට්ඨි. එතකොට අනවිජ්ජහ කියලා කියන්නේ දැඩි ලෝභයෙන් තොරවීම කියන එකයි. අව්‍යාපාද කියලා කියන්නේ ව්‍යාපාදයෙන් තොරවීම කියලා කියන එකයි. සම්මාදිට්ඨි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රතිපක්ෂ භාවය කියන එකයි. එතකොට අවිජ්ජා ආදී දේවල් අවිජ්ජාව කියලා කියන්නේ දැඩි ලෝභය. එතකොට දැඩි ලෝභ ආදීන් යම් කිසි කෙනෙක් පරදාර සේවනාදියක් කරනවා නම් දැන් කාම මිත්‍යාචාරයේ හැසිරෙනවා නම් පරදාර සේවනයක් කරනවා නම් අවිජ්ජා කියන මේ දැඩි ලෝභය නිසා කෙනෙක් කාමමිත්‍යාචාරයට යොමු වෙන්න පුළුවන්. එහෙම කරනවා නම් අනවිද්‍යාව කියන ධර්මයෙන් කරන්නේ මොකද්ද? ඒක වළක්වනවා. දැන් අපේ සිතේ පවතින දැඩි ලෝභය නිසා කෙනෙක් දැඩි ලෝභයෙන් වෙන්න පුළුවන් දෙයක් තමයි කාමමිත්‍යාචාරයේ හැසිරෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරදාර්ශේවණය කරනවා. එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ගේ දෙයක් සොරකම් කරන්න පුළුවන් දැඩි ලෝභය නිසා. යමක් යමගේ දෙයක් දැකලා පහළ වෙච්ච දැඩි ලෝභය නිසා මේ දේ මට අත්පත් කරගන්න ඕන කියන අදහසින් සොරකම් කරන්න පුළුවන්. හැබැයි ඒ සොරකම් කරලා එහෙම නැත්නම් පරදාර සේවනාදී යමක් කරනවා නම් ඒක දුරු කරන්න මගේ සිතේ යම්කිසි ධර්මතාවයක් පහළ වෙන්න ඕනේ. ඒ පහළ වෙන ධර්මය තමයි අනවිද්‍යාව කියලා කියන්නේ. අනවිද්‍යාව කියලා කියන්නේ සද්දැඩි ලෝභයට ප්‍රතිපක්ෂ ධර්මය. අන්න ඒ අනවිද්‍යාව, අව්‍යාපාද, සම්මාදිට්ඨිය කියන මෙන්න මේ ධර්ම තුන චේතසික සීලය කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල සඳහන් කරලා තියෙනවා. ඒ නිසා දෙවෙනි අර්ථ විග්‍රහයක් අපට දෙනවා චේතසිකං සීලං නාම අවිජ්ජං පහායනාදි වශයෙන් කියලා අනවිජ්ජහා අව්‍යාපාද සම්මාදිට්ඨි කියන මෙන්න මේ ධර්ම තුනට චේතසික සීලය කියලා කියනවා කියලා කියනවා. ඔන්න ඔය විදිහට අපිට චේතනා සීලයක් චේතසික සීලයත් අපිට දෙවිධයකට අර්ථකථනය කරනවා. මේ දෙවිධයකට අර්ථකථනය කරාට බොහොම මතක තියාගත යුතු කාරණේ තමයි මේ කරුණු දෙකෙන් කියන්නේ දෙකක් නෙමෙයි එකම කාරණය දෙවිධයකට පැහැදිලි කිරීමක් කරන්නේ. එකම කරුණ දෙවිධයකට පැහැදිලි කරනවා. ඒ දෙවිධයටම අපිට මේක පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි මොන විදිහට පැහැදිලි කරත් මේ එකම කාරණයයි කියන්නේ. ඒතර මේක සමහර වෙලාවට මේ වාගේ තැන් තේරුම් ගන්න බැරි වුණාම තමයි කෙනෙක් සමහර වෙලාවට හිතන්නේ බුදුගෝස් ස්වාමීන් වහන්සේ එකමතේක නෑ යමක් පිළිබඳව නොයෙක් නොයෙක් මත ඉදිරිපත් කරලා තිනවා නොයෙක් නොයෙක් මතවාද දක්වලා තිනවා එක මතයක නැහැ කියලා. නමුත් ඒක එක මතයක නැතිවීම නෙවෙයි යමක් පැහැදිලි කරන්ද තමන්ගේ ප්‍රඥාවේ මහිමේ නිසා ඒක නොයෙක් නොයෙක් ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ එකම කාරණය සූත්‍ර දේශනා ගණනාවක සමහරලාවට නොයෙක් විදිහට දේශනා කරනවා. එහෙමනම් කෙනෙක් පළවෙනියෙන්ම දොස් කියන්න බුදුරජාණන් වහන්සේට ඇයි බුදුරජාණන් වහන්සේ එකම දේ වෙන වෙන වෙන වෙන විදිහට කියලා තියෙන්නේ කියලා. සමහරලාවට එකම වචනය අරගෙන භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනා කීපයක සමහරලාවට මේ වචනයට අදාළව පැහැදිලි කිරීම් කිහිපයක් දෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍ර ගත්තාම සතිපට්ඨාන සූත්‍ර දීඝනිකායේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන තවත් සතිපට්ඨාන සූත්‍රයක්. ඒ වගේම සංයුත්ත නිකායට ආවම සතිපට්ඨාන සංයුක්තයක් තියෙනවා. ඒත් මේ හැම තැනම සතර සතිපට්ඨානය තමයි පැහැදිලි කරන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ මේ අර්ථ විවරණය කිරීමේ දක්ෂතාවය නිසා උන්වහන්සේ ඒ ඒ අවස්ථාවට ගැළපෙන විදිහට එතන අර්ථ අර්ථ විවරණය කරනවා. එතකොට දීඝනිකායේදී මහා සතිපට්ඨාන සූත්‍රයේ විදිහට දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරනකොට මජ්ක්‍ධිම නිකායට වෙලා මධ්‍යම ප්‍රමාණයේ පැහැදිලි කරනවා. සංයුත් නිකායට වෙලා තවත් ඊටා කුඩාවට දේශනා කරනවා. ඒත් මේ නොඑක් නොඑක් විදිහට දේශනා කිරීමේ හැකියාව කියලා කියන්නේ ප්‍රඥාවයි නුවණයි. ඒ නිසා අපි මේක බුදු ගෝස්වාමීන් වහන්සේ එක මතයක ඉඳලා නැහැ කියන චෝදනාව කරන්නේ අතරම මේ පිළිබඳව හරියට අවබෝධයක් කරගන්න බැරි වෙන කෙනෙක්. මේ හරියට අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් දන්නා මේ එකම කාරණය උන්වහන්සේගේ ප්‍රඥාවේ මහිමේ නිසා නොයෙක් විදිහට පැහැදිලි කරලායි තියෙන්නේ කියලා. ඒ අනුව චේතනා සීලං චේතසිකං සීලං කියන කරුණු දෙක දක්වලා ඊළඟට දක්වනවා සංවරෝ සීලං කියන කාරණය. සංවර සීලය කියන කාරණේ පැහැදිලි කරනවා. සංවරෝ සීලන්ති එත්ත පංචවිදේන සංවරෝ වේදි තබ්බෝ කියලා කියනවා. විසුද්ධි මාර්ගයේ පොත බැලුවොත් එහෙම සංවරෝ සීලං කියන තැන මේ පස්වෙනි පිටුවේ යටම තියෙනවා සංවරෝ සීලං තියෙත් පංචවිදේන සංවරෝ වේදි තබ්බෝ සංවරෝ සීලං කියන තැන පංචවිද සංවරයක් දැනගන්නයි කියලා කියනවා. ඒතර මොනවද මේ පංචවිද සංවරය අපිට කියනවා පාතිමොක්ක සංවරෝ සති සංවරෝ ඥාන සංවරෝ කන්ති සංවරෝ විරිය සංවරෝ කියලා සංවර පහක් අපිට දේශනා කරනවා. ආතිමොක්ක සංවරෝ සති සංවරෝ ඥාන සංවරෝ කන්ති සංවරෝ විරිය සංවරෝ. සංවර පහයි. ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා එකක් තියෙනවා. ස්මෘති සංවරය සති සංවරය කියලා එකක් තියෙනවා. ඥාන සංවරය කියලා එකක් තියෙනවා. ශාන්ති සංවරය කියලා එකක් තියෙනවා. වීරිය සංවරය කියලා එකක් තියෙනවා. ඒ එකිනෙකක් පිළිබඳව එක වාක්‍යයකින් අපිට පැහැදිලි කරනවා මේ සංවරයන් පිළිබඳව බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය අපිට එක වාක්‍යයකින් පැහැදිලි කරනවා ප්‍රාතිමෝක්ෂ සංවරය කියන තැනට අවිලා කියනවා තත්හ ඉමිනා පාතිමොක්ක සංවරේන කුපේතෝ හෝති සමුපේතෝති අයං පාතිමොක්ක සංවරෝ. ඒතර අපිට ප්‍රාතිමෝක්ෂ සංවරය පිළිබඳව අපිට විභංග අප්‍රකරණේ දේශනා පාඩයක් අපිට දක්වනවා අභිධර්ම පිටකේ විභංග අප්‍රකරණේ ජහන විභංගයේ කොහොමද ප්‍රාතිමෝක්ෂ සංවරය කියන එක සඳහන් වෙන තැනක දේශනාවක් උද්දෘත කරලා අපිට දක්වනවා ඉමිනා පාතිමොක්ඛ සංවරේන උපේතෝ හෝති සමුපේතෝ. ඒතර මේ ඉමිනා පාතිමොක්ඛ සංවරේන උපේතෝ හෝති සමුපේතෝ කියලා කියපු තැන කීවේ පාතිමොක්ඛ සංවරය කියලා කියනවා. ඒතකොට එතනදී කියන්නේ අතර මේකේ වචනේ මේ පාඨයේ අර්ථය ගත්තොත් ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුතු වුණා කියන එක තමයි උපේතෝ හෝති සමුපේතෝ කියන වචනෙන් කියන්නේ. සති සංවරය පිළිබඳව සඳහන් කරන දේශනා පාඩයක් දීගනිකායෙන් අරගෙන අපිට දක්වනවා රක්කති චක්වින්ද්‍රයන් චක්වින්ද්‍රයේ සංවරං ආපජ්ජති. රක්කති චක්වින්ද්‍රයන් චක්වින්ද්‍රයේ සංවරං ආපජ්ජති කියපු තැන භාග්‍යතුන් වහන්සේ අදහස් කරේ සති සංවරයයි කියලා කියනවා. ඒ වගේම ඥාන සංවරයට අපි නිදර්ශනයක් දක්වනවා ගාතහාවක් දක්වනවා අපිට බුදුගොස් ස්වාමීන් වහන්සේ යානි සෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණං සෝතානං සංවරම් භූමි පඤ්ඤායීතේ පිටීරේ කියනවා. ඒතර සුත්ත නිපාතේ මේ අජිත කියන තාපසතුමා මතක විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් අහන ප්‍රශ්න වලට දෙන උත්තර විදිහට බුදුරජාණන් වහන්සේ දක්වනවා යානිසෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං සෝතානං සංගරම් භූමි පඤ්ඤායේති පිතිහිරි කියලා ධාතාවක් විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. අපි ඉතින් මේ ධාතාව සම්පූර්ණයෙන් මෙතෙන්ට දාලා නැහැ. මේ අපේ ස්ලයිඩ් එකට අපි සියල්ලම දාලා නැතුව අපි ඒකේ කොටසක් විතරක් දක්වලා තියෙනවා. එතන මේ සතිය කියන එක එතන සඳහන් කරන මේ ඥාණය කියලා කියන එක ඥාන සංවරය පිළිබඳව සඳහන් කරනවා කියලා කියනවා. එතකොට එතනදී සඳහන් කරන මේ ගාථාවේ සරල අර්ථය සලකලා බැලුවොත් එහෙම එතනදී කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රෝතස කෙලෙස් ශ්‍රෝතස තියෙනවා නම් ස්මෘතියෙන් මේ දේවල් වළක්ව ගන්නවා මේ නිසා සෝතානං සංවරම් භූමි මේ ශ්‍රෝතසයන්ගේ සංවරය දේශනා කරනවා. පඤ්ඤායිතේ පිටිහිරේ නුවණින් මේ ශ්‍රෝතසයන් කෙලෙස් ශ්‍රෝතසයන් වහන්න පුළුවන් සංවර කරගන්න පුළුවන් කියලා. ඒතර නුවණ කියන එක සංවරයේ විදිහට දේශනා කරනවා. ඒක කියනවා ඥාන සංවරය කියලා. ශාන්ති සංවරයේ මතතං කාන්ති සංවරය කියන එක අපිට මුණ ගැහෙනවා මජ්ක්‍ධිම නිකායේ කමෝ හෝති සීතස්ස උන්හස්ස යනාදී වශයෙන් මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍ර ආදී සඳහන් කරනවා කමෝ හෝති සීතස්ස උන්හස්ස යනාදී වශයෙන් අන්න ඒ තැන්වලදී අපේ ශාන්තිය එහෙම නැත්නම් ඉවසීම කියන ගුණයෙන් අපි යම් යම් සංවරයන්ටපත් වෙනවා කියලා කියනවා. එතකොට සියලු ආශ්‍රව සංවර කරන පරයාය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සබ්බාස සංවර පරයායං වූ භික්කවිය දේශිස්සාම යනාදී වශයෙන් මේ ආශ්‍රවයන් දුරු කරගන්න මම පර්යායක් දේශනා කරනවා. ඒ ආශ්‍රවයන් දුරු කරගන්න පර්යායන් අතරේ තියෙන සමහර ආශ්‍රවයන් අපිට ඇති වෙනවා මේ අපේ ඉවසීම කියන එක නැති වුනහම. ඒකට වික්ෂුවක් තමන්ගේ ආශ්‍රව දුරු කරගන්න යනවා නම් ඉවසීම කියන එකනොත් සංවර කරගන්න ඕනේ යමක් තියෙනවා. අපිට හැම දෙයක්ම භාවනා පරයන්කයකින් භාවනා ආසනයකින්ම දුරු කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. භාවනා කිරීම කියන එක නිවන් දකින්න අවශ්‍යමයි, අත්‍යවශ්‍යයි. හැබැයි ඒ භාවනා කිරීමට පසුබිමක් වශයෙන් අපිට එකතු වෙන්න විශාල දෙයක් තියෙනවා. ඒක අපිට දේශනා කර දැන් ශාන්ති සංවරය එහෙම නැත්නම් කාන්ති සංවරයේ විදිහට දේශනා කරන එකයි යෝ හෝති යෝපනායන් කමෝ හෝති සීතස්ස උන්නහස ඉවසනවා සීතල ඉවසනවා උෂ්ණ ඉවසනවා සීතල ඉවසන්නේ නැති කෙනාට සීතල නිසා කෙලස් හට ගන්නවා කොහොමද සීතල දැනෙනකොට හිතනවා මට මේ සීතලට හොඳට පොරවගන්න හොඳ පොරෝනාවක් තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඒතර සීතලට හොඳ පොරෝනාවක් තියෙන්න ඕනේ කියලා හිතුවහම තමන්ට පොරෝනාවක් ලබා ගැනීමේ ලෝභසිතක් පහළ වෙනවා. ඒතර ඒක අපිට දුරු කරන්න ඉස්සරලා සීතල කියන එක ඉවසීමෙන් ශාන්තියෙන් දුරු කරන්න පුළුවන් නම් එතකොට අන්න අපට ඇති වෙන ඇතැම් කෙලෙස් දුරු කරගන්න පුළුවන් වෙනවා. අනේ නිසා අපිට කියනවා කාන්ති සංවරය කියලා කියන්නේ මෙන්න මේ කියපු කමෝ හෝති සීතස් උන්හස යනාදී ආකාරයෙන් දේශනා කරපු සංවරයයි. විරිය සංවරය කියන එක අපිට දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේම සූත්‍රාන්ත දේශනාවල uppannam kama vitakkan nadi vaseeti pajahati විනෝදේති යනාදී වශයෙන් දේශනා කරනවා. uppannam kama vitakkan උපන්නා වූ කාම විතර්කේ nadi vaseeti ඉවසන්නේ නැහැ. එතකොට අපිට කාම විතර්කයක් පහළ වෙනවා නම්, ලෝභ සිතක් පහළ වෙනවා නම් මට අහවල් දේ අත්පත් කරගන්න ඕනේ කියලා හිතනවා නම් ඒක ඉවසන්නේ නැතිව ඒක නොයවසීමෙන් අපි එක්තරා සංවරයකටපත් වෙනවා. හැබැයි ඒ නොයවසීම කරන්න බෑ වීරියක් නැතුව. ඒ නිසා ආන් ඒකට කියනවා වීරිය සංවරය කියලා. ඉතින් මෙතන සඳහන් කරනවා ආජීව පාරිශුද්ධීපි එත්තේව සමෝදානං ගච්ඡති කියලා අතිරේක කාරණයක් විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා. මේ විරිය සංවරය කියන තැනදී ආජීව පාරිශුද්ධියක් මෙතන සංග්‍රහ වෙනවා කියලා කියනවා. ආජීව පාරිශුද්ධිය කියලා කියන්නේ අපි අපිට ප්‍රත්‍ය සම්පාදනය කිරීම පිරිසිදු කරනවා කියලා කියන එකයි. ආජීවයේ පිරිසිදු වෙනවා කියලා කියන එක. දැන් අපිට ප්‍රත්‍ය සම්පාදනය කරන්න අපිට නොඑක් නොඑක් අපිරිසිදු ක්‍රම වේදයන් පාවිච්චි කරන්න පුළුවන් වුණා. නොඑක් අපිරිසිදු ක්‍රම වේදයන් වලින් ප්‍රත්‍ය සම්පාදනය කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපිට ඉදිරියේදී හම්බෙනවා ආජීව පාරිශුද්ධ ශීලය යටතේ කුහනා, ලපනා, නේමිත්ත කතා යනාදී වශයෙන් අපිට යම් කෙනෙක් යම් භික්ෂුවක් Tamanට නොපැවරූ දායකයෙක්ගෙන් ඉල්ලනවා නම් එහෙම නැත්නම් Tamanට නොපැවරූ දායකයෙක් ළඟට ගිහිල්ලා කරලා ඒ අයට ඒ අය පැහැදෙන විදිහට කතා කරනවා නම් ඊට වඩා තවත් ඊටාම සියුම් විදිහට කතා කරනවා නිරන්තරයෙන් ගිහි පුද්ගලයන්ට පුබ්බ භාෂ යන ආදී වශයෙන් పూర్වයේ කතා කරන යාලට නිතර නිතර කතා කරපු තොරතුරු අහනවා කොහොමද හොඳයිද විස්තර අහලා ඒ විදිහට කරලා මේගොල්ලෝ යම් යම් දේවල් අරගන්නවා නම් ආජීවයේ අපිරිසුදු වෙන ආකාරය අපිට දේශනා කරනවා. ඒත් ඒවා ඇතැම් තැනකදී ආජීවයේ අපිරිසුදුට යන ආකාරය ඉදිරියේ මේ කුහනා ලපනා ආදී නිර්දේශවලදී අපිට හම්බෙනවා ආජීව පාරිශුද්ධ සීලය යටතේ. මේ නිසා ආජීවයේ පිරිසිදු කරගන්නත් වීරියක් තියෙන්න ඕනේ. දැන් Tamanට ලැබෙන දේ ලැබෙන දේෙන් ජීවත් වෙන්න ඒ දේ වැරදි ක්‍රමවලට හොයන්නේ නැතිව ඉන්න අපිට වීරියක් තියෙනවා. අපි තුන් මට ප්‍රත්‍ය ලැබෙන්නේ නැත්නම් මට දානේ නිසියාකාරව ලැබෙන්නේ නැත්නම් මට ගමට පින්ඳ පාතේ යන්න පුළුවන්. ගමට පින්ඳ පාතේ කියලා දානේ හොයාගන්න පුළුවන්. ඒකට මට වීරියක් අවශ්‍යයි. ගමට පින්ඳ පාතේ යන්න වීරියක් අවශ්‍යයි. හැබැයි සමහර කෙනෙක් වීරිය නැති කෙනෙක් Tamanට පවරපු නැති කෙනෙකුට කතා කරලා මට අහවල් දෙයක් දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. එතකොට අන්න වීරිය කියන එක පැත්තකින් තියලා Taman Tamanගේ ආජීවය වෙනුවෙන් යමක් කතා කරනවා. එතකොට අන්න එතන තියෙනවා ආජීවයේ අපිරිසිදු භාවය. දැන් පහුගිය කාලේ දුර්භික්ෂ සමයක් ආ විශාල දුර්භික්ෂ කාලයක් තිබුණා. ඒතර එක්තරා විදිහකට මේ වසංගත තත්ත්වයන් නිසා. ඒතර ඒ කාලේ සමහර වෙලාවට වික්ෂුන් වහන්සේලාට දානමාන ආදී නිසි පරිදි ලැබෙන්නේ නැති වුණා. ඒතර දානමාන ආදී නිසි පරිදි ලැබෙන්නේ නැති වුණාම ඒතර භික්ෂුන් වහන්සේලා තමන්ගේ ආජීවයට නොගැලපෙන විදිහට මේ දානමානාදී සම්පාදනය කරගන්න යනවා නම් අන්න ඒතර ආජීවය අපිරිසිදු වෙනවා. ඒතර වීරියෙන් යුතු භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මම ආජීවය අපිරිසිදු කරගන්නේ නැහැ කියලා උන්වහන්සේ ගමට පින්දපාත යනවා. එහෙම ගිහිලා තමන්ගේ දානය සම්පාදනය කරගන්නවා. මෙන්න මේ නිසා ආජීව පාරිශුද්ධිය කියන එකත් මේ විරිය සංවරය තුළම තියෙනවා කියලා කියනවා. ඒ වගේම ඥාන සංවරය කියලා කලින් කතා කරපු එකේ ප්‍රත්‍ය ප්‍රතිසේවනයත් සමෝදානය වෙනවා කියලා කියන එතන සංග්‍රහ වෙනවා කියලා කියනවා. මොකද අපි ප්‍රත්‍ය පරිහරණය කරද්දී සිව්පසය චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ පරිහරණය කරද්දී ඒ සිව්පසේ පරිහරණය කරන්ද අපිට තියෙන්න ඕනේ නුවණ. නුවණින් පරිහරණය කරන්න ඕනේ. අපිට කියනවා අපි දාන දානයක් වළඳනකොට පින්ඩපාතේ පිටක් වළඳනකොට මේක ප්‍රත්‍යවේක්ෂා කරන්නයි කියලා කියනවා. ඒතර මේ ප්‍රත්‍යවේක්ෂාවක් තුළ අපිට ප්‍රත්‍යවේක්ෂා කරන ක්‍රමයක් අපිට කියනවා. එතකොට මේ ප්‍රත්‍යවේක්ෂාව තුළ තියෙන අපි නුවණින් සලකලා බලනවා මම මොකටද මේ දාණය වලදන්නේ කියලා. ඒ කාරණේ නුවණින් සලකලා බලන ප්‍රත්‍ය පරිහරණය කරාම අපි ප්‍රත්‍ය පරිහරණය කිරීමට අදාළව සීලයක් සම්පාදනය කරනවා. අපි චතුපාරිශුද්ධ සීලය යටතේ ඒක සාකච්ඡා කරනවා. මේ විදිහට පංචවිධ සංවරයක් තියෙනවා. මේ පංචවිධ සංවරය අපි එක්තරා විදිහට සඳහන් කරන සංවර සීලය කියලා. ඒ නිසා කියන සංවරෝ සීලන්තිත්ත කියලා මේ පංචවිද සංවරය අපිට දේශනා කරලා එතනින් නතර වෙන්නේ නැහැ. අපිට කියනවා එත්ත පංචවිදේන සංවරෝ වේදිතබ්බෝ පාතිමොක්ඛ සංවරෝ යනාදී වශයෙන් සංවරයක් කියලා. ඊට පස්සේ කියන මෙන්න මෙහෙම කාරණයක්. ඉති අයං පංචවිදෝපි සංවරෝ යාච පාප බිහිරුකාණං කුලපුත්තාණං සම්පත්තවත්තු විරති සබ්බම් තේතං සංවර සීලන්ති වේදිතබ්බං එතකොට මේ සංවර සීලය පිළිබඳව සඳහන් කරනවා. අපි ඒ කාරණේට මෙතෙන්ට ඇතුළත් කරලා නැහැ අපිට ඒක බැරි වෙලා. විසුද්ධි මාර්ගයේ පෙරලලා බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාවේදී පෙරලලා බලා ගන්න. තවත් වාක්‍යයක් මෙතන තියෙනවා. අතිරේක වාක්‍යයක්. අයම් පංචවිදෝපි සංවරෝ මේ පංචවිද සංවරයත් ඒ වගේම සඳහන් කරනවා යාච පාප බිහිරුකාණං කුලපුත්තාණං සම්පත්ත වතතෝ විරති. පවට බය පාප බිහිරුක කුලපුත්‍රයන්ගේ සම්පත්ත විරතිය යම්කිසි තැනකදී තමන්ට සීලය ඉක්මවන්න යම්කිසි අවස්ථාවක් ආවහම ඒ අවස්ථාවේදී සිද්ධ වෙන විරතිය වැළැක්වීමද සබ්බම් පේතං සංවර ශීලන්ත වේදිතපං අන්න ඒ සියල්ල සංවර ශීලයයි දතිය යුතුයි කියලා සඳහන් කරනවා. ඒතර මෙතන තව කාරණයක් අපිට කියනවා ඒ නිසා පාප බිහිරුක කුල පුත්‍රයන්ගේ සම්පත්ත විරතිය පවට බය කුල පුත්‍රයන්ගේ තමන්ට යම් ආකාරයක අකුසලයක් කරගන්න සීලේ බිඳගන්න අවස්ථාවක් ආවහම ඒ තැනකද සීලේ බිඳගන්නතෝ ඒකෙන් වැළකෙනවා නම් පවට බය කළොත් උත්තරේක අන්න ඒකත් සංවර සීලය කියලා දැනගන්න ඕනේ කියලා. උතර සංවර සීලය කියන තැනින් නම් විරතියත් එක්තරා විදිහකට සමෝදානය වෙනවා. මෙන්න මේ විදිහට ඔන්න එතකොට අපිට කියනවා සීලය ආකාර කීපයයි අවසාන සීලේ කොටස තියෙනවා. අපි ඒක තමයි අවීතික්‍රමෝ ශ්‍රී ලංකේලා කියන්නේ. අව්‍යතික්‍රම සීලය කියලා එකක් තියෙනවා. ඒතර අපි කලින් සඳහන් කරා සීලය පිළිබඳව චේතනා සීලං, චේතසිකං සීලං, සංවරෝ සීලං, අවීතික්‍රමෝ සීලං කියලා සීලේ කොටස් පහක් කොටස් හතරක් පටිසම්භිදා මග්ගපාළේ සඳහන් කරනවා කියලා කියනවා. ඒ කොටස් හතර පිළිබඳව කතා කරන්නේ චේතනා සීල, චේතසික සීල කියන දෙක මුලින් කිව්වා. දෙආකාරයකට පැහැදිලි කරා. සංවර සීලය කියන එක තුල සංවර පහක් සඳහන් කරා ප්‍රාතිමෝක්ෂ සංවර සති සංවර ඥාන සංවර කාන්ති සංවර විරිය සංවර කියලා. ඒ වගේම දැන් කියනවා අව්‍යතික්‍රම සීලය. එහෙම නැත්නම් අවීතික්‍රම සීලය කියලා කියන්නේ මොකද්ද? සමාදින්න සීලස කාය වාචසිකෝ අනතික්කමෝ. සීලයක් සමාදන් වෙච්ච පුද්ගලයෙක් හයෙන් වචනෙන් ඒ සීලය නොබිඳ රැක ගන්නවා නම් අන්න ඒකට කියනවා අව්‍යතික්‍රම සීලය කියලා. සිල් සමාදන් වෙච්ච කට්ටිය සමහර වෙලාවට සිල් කඩා ගන්න වෙලාවල් තියෙනවා. සිල් සමාදන් වෙච්ච කෙනෙක් සිල් කඩා ගන්නවා නම් ඒ පුද්ගලයාට අවීතික්කම සීලය නෑ. ඒතකොට ඒ පුද්ගලයා සීලය බිඳගත්තු පුද්ගලයා. හැබැයි සිල් සමාදන් වෙච්ච කෙනෙක් කයෙන් වචනෙන් සීලය ඉක්මවන්නේ නැතිව රකින්නවා නම් යම් තැනකදී අන්න ඒ රැකීමට කියනවා අව්‍යතික්‍රම සීලය. එහෙම නැත්නම් නොබිඳ අවීතික්‍රම සීලය කියලා කියනවා. එතකොට එතනින් සඳහන් කරන්නේ නිසා කාය වාචසික අනතික්කමෝ කියලා කියනවා. කයෙන් වචනෙන් මේ සීලේ නොබිද රැකීම කියලා කියන කාරණය. ඒ අනුව කියන ඉදං පාව කිං ශීලන්ති පඤ්හස්ස විස්සජනං ඔන්න කිං ශීලං කියන ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරා. එතකොට දීර්ඝ පැහැදිලි කිරීමක් ඊළඟට කේනත් තේන ශීලං කියලා පටන් ගන්නවා. ශීලයේ කියන්නේ කුමන අර්ථයකින්ද කියන කාරණය. ඒකයි පටන් ගන්න අවශේෂේසු කේනත් හේන සීලන්ති කියලා අපිට පටන් ගන්නවා. අවශේෂේසු කේනත් හේන සීලන්ති සීලනත්තේන සීලං. සීලනාර්ථයෙන් සීලය කියලා කියනවා කියලා කියනවා. ඒතර මොකද සීලනාර්ථය කියලා කියන්නේ? ඒක අපිට පැහැදිලි කරනවා. කිමිදන් සීලනං නාම සමාදානං වා කාය කම්මාදීනං සුසීල්‍ය වශයෙන් අවිප්පකින්නතාති අත්තෝ. එතකොට සීලය කියලා කියන්නේ මොන අර්ථයකින්ද? කවර අර්ථයකින්ද සීලය කියලා කියන්නේ? සීලනත්තේන සීලං. සීලනාර්ථයෙන් තමයි සීලය කියලා කියන්නේ. මොකක්ද සීලනය කියලා කියන්නේ? කිමිදන් සීලනන්නාම කියලා අපිට කියනවා. සමාදාන උපධාරණ කියලා කරුණු දෙකක් තියෙනවා සීලනය කියන තැන. කිමිදන් සීලනන්නාම කුමක්ද මේ සීලය කියලා කියන්නේ? සීලනය කියලා කියන්නේ සමාදානං සමාදානය කියලා කියන්නේ ඒකට අර්ථය පැහැදිලි කරන ටීකාවේ සංකපණං කියන පිහිටවීම කියලා කියනවා. සමාදානය කියන්නේ පිහිටවීම. පිහිටවීම කියලා කියන්නේ මොකක්ද? කාය කම්මාදීනං සුශීල්‍ය වශයෙන් අවිප්පකින්නතාපි අත්ථෝ කියලා කියනවා. ඒ කියන්නේ කුසල කාය කර්මාදීන්ට විසිරෙන්න දෙන්නේ නැතුව කාය කර්මාදීන් සිත විසිරෙන්න දෙන්නේ නැතිව මනමින් පිහිටනවා. දැන් අපි කයෙන් කරන කටයුතු, වචනයෙන් කරන කටයුතු මේවට කියනවා කාය කර්ම, වචී කර්ම යනාදී වශයෙන්. ඒතර අපේ සිත යම්කිසි තැනකදී එක තැනක පිහිටවන්න බැරුව සිත විසිරෙනවා නම් අන්නේ විසිරෙනවා නම් විසිරීම කියන තැනදී අපිට සමාධිය කියන එකක් සම්පාදනය වෙන්නේ මේ නිසා ශීලනය කියන එක අපිට පැහැදිලි කරන්න සමාධි කෘත්‍යයෙන් ශීලනය විශේෂ කරලා සමාධියකින් එය සිත එකඟ කර ගැනීමකින් ශීලනය විශේෂ කරලා අපිට කියනවා සමාධානය තමයි ශීලනය කියලා කියන්නේ කියලා. යම් තැනක සිත විසිරෙන්නේ නැතුව පවත්වා ගැනීම කියලා. ඒක කරන්ද අපිට අපේ සිතේ තියෙන මේ සීලය කියන ගුණය උපකාර වෙන ආකාරය අපිට පැහැදිලි කරන්න. යම් කෙනෙක් තමන්ගේ සීලයක් රකින්නකොට ඒ සීලය රකින්න කෙනාට සමාධියට ඒ සීලය උපකාර වෙනවා. එතකොට අපේ සිත විසිරෙන්නේ නැත්නම් අපිට කාය කර්ම වචී කර්ම කරන්න පුළුවන් වෙනවා. ආන් ඒ නිසා අපිට කියන කේනත් තේන සීලං කියන තැන සීලනේ කියන එකට අර්ථ දෙකක් දෙනවා. එකක් තමයි සමාදානයි. සමාදානය කියන්නේ මොකද්ද? අපි කයෙන් කරන කටයුතු වලදී කයෙන් කරන කටයුතු වලදී හිත විසිරෙන්න දෙන්නේ නැතුව රැකලා තියාගන්නවා සුසීල්‍ය වශයෙන්. සුසීල්‍ය වශයෙන් කියලා කියන්නේ යහපත් සීලයක් පැවතීම වශයෙන් කියන එක. ඒතර මට යහපත් සීලයක් තියෙනකොට යහපත් සීලයක් තියෙන පුද්ගලයාට තමන්ගේ කයෙන් වචනයෙන් කරන කටයුතු හිතේ සමාධියකින් යුතුව එකඟතාවයකින් යුතුව කරගන්න හැකියාවක් ලැබෙනවා. තමන්ගේ සීලය අපිරිසිදු වෙනනම් අපිට කයෙන් කරන කටයුත්ත එකඟතාවයකින් තු කරගන්න බැරුව අපේ සිත විසිරෙන්න ගන්නවා. ආන් ඒ නිසා ඒ විසිරෙන එක වලක්වලා මනවින් යම් කිසි දැනක පිහිටවන්න අපට උපකාරවන කෘත්‍යයක් තියෙනවා නම් උපකාරවන කටයුත්තක් තියෙනවා නම් ආන් ඒකට තමයි කියන්නේ සමාදානයි කියලා. සීලනේ කියන එකේ අර්ථයක් එකක් තියෙනවා. මේ නිසා සිත විසිරෙන්නේ නැතුව එක අරමුණක සිත පිහිටවීම කියන අර්ථය. ඒකට තමයි කියන්නේ සමාදානයි කියලා. උපධාරණය කියන දෙවෙනි අර්ථය පැහැදිලි කරනවා උපධාරණය කියන වචනේ තේරුම අදිත්‍ථානං මූල භවෝ කියලා පිට ටීකාය පැහැදිලි කරනවා දැරීමක් යමක් දරා ගැනීමක් ඒ වගේම යමකට මුල් වීමක් තමයි උපධාරණය කියලා කියන්නේ. ඒක සීලනය කියන එක තුල අර්ථයක් තියෙනවා දැරීමක් මුල් වීමක් කියන අර්ථයක්. මොනවටද දැරෙන්නේ මොනවටද මුල් වෙන්නේ? කුසලානං ධම්මානං පතිත්තාන වශයෙන් ආධාර භවෝති අත්තෝ කියලා කියනවා. කුසල ධර්මයන්ට පිහිටීමක් වශයෙන් ආධාර භාවයක් දැරීමක් සිදු කරනවා. උපධාරණය කියන්නේ ඒකයි. සීලවන්තයා සිල්වතාගේ සිත විසිරෙන්නේ නැහැ. දැන් ඒක ඉස්සල්ලා සමාදාන කෘත්‍යයේදී සඳහන් කරේ සමාදානය කියන එක සිත විසිරෙන්නේ නැහැ කියන එකයි. මේ නිසා සිල්වන්තයාගේ සිත විසිරෙන්නේ නැතුව එක තැනක තිබුණාම ඒ සීලේහි සමාදාන අර්ථයක් අපිට කියවෙනවා. ඒ වගේම තමයි සීලය කියලා කියන්නේ එක්තරා විදිහකට කුසල ධර්මයන්ට පිහිටීමක්. කුසල ධර්මයන්ට පිහිටීමක් බවට පත් වෙනවා. කොහොමද කුසල ධර්මයන්ට පිහිටීම වෙන්නේ? ධ්‍යාන මාර්ගඵල සංඛ්‍යාත බීජ වපුරන්න තියෙන භූමිය තමයි සීලය කියන්නේ. දැන් අපිට නිවන් දැකීම සඳහා යම් කෙනෙකුට වඩන නිවන් මාර්ගයේ තුල ලැබෙන ඵලයන් යටතේ අපිට තියෙනවා ධ්‍යාන. ධ්‍යානයක් උපදවන්න දුසිල්වත් පුද්ගලයෙකුට හැකියාවක් නැහැ. සීලය කියන භූමිය තුල තමයි ධ්‍යාන කියන බීජ වපුරන්නේ. සීලය කියන භූමිය තුල තමයි මාර්ගඵල කියන බීජය වපුරන්නේ. මේ නිසා මේ බීජය වපුරන තැන භූමිය බවට පත් වෙන්නේ සීලය. අන් ඒ නිසා ඒක සීලයේ තියෙන උපධාරණ ලක්ෂණයක් කියලා කියනවා. මේ නිසා සීලේ කේනත් තේන සීලං කියලා කිව්වහම කේනත් තේන සීලං කියන තැන අපිට අර්ථ දක්වන්නේ සීලනත් තේන සීලං. සීලනාර්ථයෙන් තමයි සීලය කියලා කියන්නේ. සීලනාර්ථය කියන්නේ කරුණු දෙකක්. සමාදානයයි උපදාරණයයි. සමාදානය කියලා කියන්නේ සිත එක අරමුණක පවත්වා ගන්නවා විසිරෙන්න දෙන්නේ නැතුව කියන එක. උපදාරණය කියලා කියන්නේ දරාගෙන තියා ගන්නවා යම්කිසි ආකාරයකට ආධාර භාවයක් ඇති කර ගන්නවා කියන එක. ඊට පස්සේ සඳහන් කරනවා ඒත දේවෙහි අත්හද්වයන් සබ්බ ලක්ෂණ විදු අනුජානಂತಿ. මෙන්න මේ අර්ථ දෙක මොනවද? සමාදාන උපදාහරණ කියන අර්ථ දෙක තමයි මේ සීලන අර්ථයට ශබ්ද ලක්ෂණ විදු අනුජානන්ති ශබ්ද ශාස්ත්‍රඥය කියන කට්ටිය අනුදනින්නේ මෙන්න මේ කියන කරුණ දෙක කියන. එතකොට අතීතයේ ඉඳලා අතීතයේ නෙවෙයි වර්තමානයේ මුත් සමහර කටේන ව්‍යාකරණක් කියන. ඒ අය භාෂාව විශ්ලේෂණය කරලා තමයි යම් යම් දේවල් වලට අර්ථ දක්වන්නේ. අර භාෂාව විශ්ලේෂණය කරලා අර්ථ දක්වන අය ඒ අර්ථකථනයත් අපිට සමහර වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි ඒක 100%ක්ම හරියන්නේ නැහැ. භාෂාව දිහා බලලම අපිට යමක් ගන්න බෑ. ඕනෑම වචනයක තියෙනවා ව්‍යංජනාර්ථය සන්දර්භාර්ථය කියලා දෙකක්. ව්‍යංජනාර්ථය කියලා කියන්නේ මේ වචනය තුලින් තියෙන භාෂාත්මක ප්‍රකාශයේ අර්ථය. ඒ භාෂාත්මක ප්‍රකාශයේ අර්ථය ව්‍යංජනාර්ථයෙන් අපිට යමක් ගම්්‍ය හෙලි වෙනවා වචනය තුළින්. හැබැයි සමහර වෙලාවට මේ ව්‍යංජනය දිහා බලලම අපිට સંદર્ભය ගැන හිතා ගන්න බෑ. හොඳ උදාහරණයක් අපි ගත්තොත් එහෙම විනය පිටකේ එන උදාහරණයක් තියෙනවා. දැන් අපි විනය පිටකේ උදාහරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණ විශාල ප්‍රමාණයක් තියෙන මට මතකෙට උදාහරණ ගණනාවක් වෙන නිසා මම එකක් තෝරගන්නේ මේ ප්‍රශ්නෙකට මුහුණ දෙනවා. අපි එකක් තෝරගත්තොත් අපිට එනවා එක තැනකදී ෂඩ්වර්ගීය භික්ෂුන් වහන්සේලාගේ ප්‍රකාශයක් වෙනවා. ෂඩ්වර්ගීය භික්ෂුන් වහන්සේලා ප්‍රකාශයක් වෙනවා. හීයෝ කියන වචනේ පාවිච්චි කරලා. හීයෝති ඉදේව ආගමිෂ්සන්ති කියලා කියනවා. හීයෝ කියන වචනය අපි ඩික්ෂනරියක් අරගෙන පෙරලා බැලුවොත් හීයෝ කියලා කියන්නේ ඊයේ කියන්නයි. හීයෝ කියන වචනේ තේරුම yesterday කියලා කියන එක. ඊයේ කියලා කියන එක. හැබැයි මෙතනදී හීයෝ කියන වචනේ තේරුම ඊයේ කියන්න නෙවෙයි හෙට කියන්න tomorrow කියන අර්ථයෙන්. එතකොට අර්ථකතාවට අහම අර්ථකථාචාර්යන් වහන්සේ මේක දක්වනවා හියෝති සුවේ කියලා කියනවා. ඊයේ කියලා කියන්නේ හෙට කියන්නේ කියලා කියනවා. එතකොට වචනාර්ථ වශයෙන් ගත්තොත් කෙනෙක් ඩික්ෂනරියක් පෙරලා ඉවරලා මේක කියව ගන්න බලනවා නම් විනී පිටකේ කියව ගන්න දෙනකොට හම්බෙනවා ශබ්දදී වික්ෂුන් වහන්සේලා කියලා තන ඊයේ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා කියලා. හැබැයි ඊයේ කියන වචනේ පාවිච්චි කරලා එතෙන්ට අර්ථය ගන්න ගත්තොත් ඊයේ කියන අර්ථය වැරදි. එතෙන්ට හෙට කියලා තමයි අර්ථය ගන්න ඕනේ. මොකද ඒ වාක්‍යයේ අවසාන ක්‍රියාපදයේ තියෙන ආගමිස්සති භවිෂ්‍යති කියලා වාගේ අනාගත කාල ක්‍රියාපදයක් තමයි දක්වන්නේ. ඒතර අනාගත කාල ක්‍රියාපදයක් එක්ක අතීත කාල නිපාතයක් පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා එතන ඊයේ කියන වචනේ අනාගත කාලෙන් අර්ථය ගන්න ඕනේ. මේ විදිහට අපිට හම් වෙන තැන තියෙන අර්ථ කතාවන් තුළ විශේෂයෙන් අපිට මේවා විස්තර කරලා දක්වනවා මේ සමහර වචනවල වචනාර්ථය වශයෙන් ගත්තාම මේ වචනාර්ථය ඒකේ ගම්ම්‍ය වෙන අර්ථයට වඩා වෙනස්. මේ නිසා වචනාර්ථයෙන් හැම වෙලාවකම අර්ථය ගන්න බෑ. අපි સંદર્ભය දිහා බලන්න ඕනේ. කන්ටෙක්ස්ට් එක බලන්න ඕනේ. කන්ටෙක්ස්ට් එක බලලා කන්ටෙක්ස්ට් එකට අනුව තමයි අපි මේ අර්ථය තේරුම් කරන්න ඕනේ. ඉතින් අතීතයේ ඉඳලා තියෙන වර්තමානයේ තියෙනමයි වචනාර්ථ අනුව ශබ්ද ශාස්ත්‍රයට අනුකූලව අර්ථකථනය කිරීම කරලා ඉඳලා තියෙනවා. ඒ අයිති කියනවා ශබ්ද ශබ්ද ලක්ෂණ විදූ කියලා කියනවා. අපිට මේ අර්ථ කතාවල තැන් තැන්වල කිහිප තැනක හම්බ වෙනවා ශබ්ද ලක්ෂණ විදූ කියලා නොඑක් තැන්වල. તો මෙතනදී කියනවා අර සීලනම් කියන අර්ථයට සමාදාන උපධාරණ කියන අර්ථ දෙක ශබ්ද ලක්ෂණ විදූ අනුජානන්ති. ශබ්ද ශාස්ත්‍රඥ මේ දෙක තමයි කැමති කියලා කියනවා. මේ දෙක තමයි අනුදැනින කියලා කියනවා. අනිත් අය අඤ්ඤේ පරාචරියා වෙන ආචාර්යන් වහන්සේලා අපිට කියනවලු සිරත්තෝ සීලත්තෝ සිරත්ත කියන වචනයකින් සීලේ අර්ථය කියනවලු සීතලත්තෝ සීලත්තෝ සීතල කියන අර්ථයකින් සීලාර්ථය කියනවලු ඒව මාදිනාපින අයනේ වෙත්ත අත්තං අන්න යන්ති එතකොට සමහර කට්ටිය මේ සීලය කියන එකට සිර කියලා අර්ථයක් දක්වනවලු. සිරත් කියලා. සිර කියන අර්ථය කියන්නේ හිස කියන අර්ථයක්. එතකොට සීලයේ අර්ථය දක්වනවා සිර කියන අර්ථයෙන්. සිර කියන්නේ මේ හිසට. එතන සඳහන් කරන යථා සිර සිින්නේ. මේ හිස කවුරු හරි කෙනෙක් ගලවලා දැම්මොත් හිස ගලවලා දැමීමෙන් සියලු ආත්ම භාවයේ විනාශය. එතෙන් හට පුද්ගලයා ජීවත් වෙන්නේ නැහැ. අන් ඒ වගේ තමයි සීලය කියන එක බිඳුනොත් ශීලයේ බිඳුන තැනින් සබ්බං ගුණ ශරීරං විනස්සති. සියලු පුද්ගලයාගේ ගුණය වෙනසෙනවා. ඒ නිසා සීලය කියලා කියන එක හරියට සිරස වාගේ හිස වාගේ කියලා කියන. ඒකයි සිරක්ඛෝ සීලත්වෝ කියලා කියන්නේ. ඒතර සමහර ආචාර්යයන් වහන්සේලා මේ සිර කියන අර්ථයෙන් සීලයේ අර්ථකථනය කරනවා කියලා කියනවා. තව සමහර කෙනෙක් සීතලත්වෝ සීලත්වෝ කියලා කියනවා. සීතල අර්ථය කියනොත් මේ සීලය ගැන කියනොත් සීතල අර්ථයක් කියලා කියන්නේ පරිලාහ සංසිඳුන අර්ථයක් කියන පරිදාහ සංසිඳුන අර්ථයක්. එතකොට අපේ සිතේ කයේ පරිදාහය නැති වෙන්න එක හේතුවක් තමයි දුසිල්වත් භාවය කියන්නේ. දැන් කවුරු හරි කෙනෙක් පවක් කරාම මේ පව නිසා අපේ හිත දැවෙනවා. සමහර ලාවට කියනවා මගේ කයත් එක දැවෙනවා කියලා කියනවා. ඒ කයත් එක්ක සිතත් දැවෙන දැවීමක් ඇතිකරන දුස්සීල භාවය කියන එක හේතු වෙනවා. සීලය කියන කේකෙන් මේ පරිදාහය සංසිඳුණා. ඒ නිසා සීලය කියන එක තුළින් යම් කිසි කෙනෙක් සංසිඳුවම සංසිඳ වීමකටපත් කරනවා. ඒ නිසා පරිදාහ වූප සමන අර්ථයකින් මේ සීලත් සීතලත්ෝ සීල සීලත්ෝ කියලා කියන සීතල අර්ථයකින් සීලය කියලා කියනවලු. එතනදී මේ වචනේ සකස් වෙන ආකාරයක් තියෙනවා. සීතල කියන වචනේ තකාරේ ලොප් කරලා සීතල කියන එකෙන් පයන්න ලොප් කරාම සීල කියලා ඉතුරු කරගන්නවා කියලා මේවට කියනවා නිරුක්ති ණය කියලා. ඒතර පංචවිද නිරුක්ති ණය කියලා එකක් තියෙනවා. මේ වචන සකස් කරගන්නා නිරුක්ති සකස් කරගන්නා ආකාර කිහිපයක් තියෙනවා. වන්න ලෝප වන්න විකාර යන වර්ණාගම යනාදී වශයෙන් එකට තින් ගාතාවක් දෙන වන්නාගමෝ වන්න විපරියයෝච ද්වේචාපරෝ වන්න විකාරනාසා යනාදී වශයෙන් අපිට ව්‍යාකරණී පැහැදිලි කරනවා නිරුක්ති සකස් වෙන ආකාරය. වර්ණ ආගම වෙලා සමහර ලාවට අකුරු එකතු වෙලා වර්ණ කියලා කියන අකුරු වලට අකුරු එකතු වෙලා සමහර වචන හැදෙනවා. සමහර ලාවට අකුරු තියෙන අකුර වෙනස් අකුරක් බවට පත් වෙලා වෙන වචනයක් සකස් වෙනවා. සමහර ලාවට තියෙන අකුරක් ලොප් වෙලා අයින් වෙලා වචනයක් සකස් වෙනවා. දැන් මෙතන තියෙන්නේ එහෙම එකක්. සීතල කියන වචනයේ තයන් ලොප් වෙනවා. තයන් ලොප් කරලා අයින් කරාම සීල කියන දෙක ඉතිරි වෙනවා. අන්න එතන සීල කියන වචනේ සකස් වෙනවා කියලා කියනවා. ඉතින් මේ විදිහට සීල කියන එකේ නොඑක් නොඑක ආකාරයෙන් අර්ථ විවරණය කරන්න පුළුවන් කියලා කියන. ඉතින් මෙතන ඒව මාදිනාපි නයනේ වෙත්ත කියලා කියනවා. ඒවං ආදී නයින් ඒව මාදිනාපි නයේන ඒව එත්ත මේ ආදී නයෙන්ම මෙහිලා අර්ථ වර්ණනය කරනවා අත්තං වන්නයන්ති අර්ථ වර්ණනා කරත් කියලා කියනවා. ඒතර ඒව මාදිනාපි නයේන ඒවං ආදී නයෙන් මේ ආදී නයෙන් කියලා කියන්නේ මේ ආදී නයෙන් කියම ආදී කියලා කියන පදයක් පාවිච්චි කරනවා. එතන තවත් මොනවා හරි අර්ථ තියෙනවා. දැන් අපි කියනවා මේ ආදී පුද්ගලයන් කියලා කිව්වහම අපි යම්කිසි පුද්ගලයන්ගේ නම් ටිකක් කියලා මේ ආදී පුද්ගලයන් කරාම ඒ කියන්නේ ඊට වඩා තවත් පුද්ගලයන් ඉන්නවා කියන්නේ. මේ ආදී කරුණු කියලා කිව්වහම කරුණු කීපයක් කියලා ආදී පදයෙන් කියන තවත් කරුණු ටිකක් තියෙනවා කියන එක. ආදි කියන වචනේ තේරුම පාළියේ මුල කියන එක. උතර මුල නම් අගකුත් තියෙනවනේ. ඒ වගේ තමයි ආදි කියලා කිව්වහම තව අගකුත් තියෙනවා එතකොට. උතර ඒව මාදිනාපන අයන කියලා කියන්නේ ඒකයි. උතර ආදි පදයෙන් එහෙනම් මොනවද තියෙන්නේ? ආදි පදයෙන් තවත් සීලය පිළිබඳව අර්ථ කිහිපයක් වෙනවා කියලා විසුද්ධි මාර්ග ටීකාවේ අපිට සඳහන් කරන ආදි සබ්දේන සයන්ති අකුසලා ඒතස්මින් සති අපවිත්තහ හොಂತಿ इति සීලං එනාදී වශයෙන් තව නිරුක්ති කිහිපයක් දක්වනවා සුපන්තිවා තේන විභූ විහෙතුස්සාහානි සබ්බ දුච්චරිතානි इति සීලං එනාදී වශයෙන් විසුද්ධි මාර්ග ටීකාවේ අපිට අර්ථ කිහිපයක් දක්වනවා. ඉතින් මම ඒ සියල්ල මෙතෙන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ කාල වේලාව බොහොම සීමා සහිත නිසා. එයනෝ කේනත්තේන සීලං කියන එක අපිට සීලනාර්ථයෙන් සීලං කියලා අන්න පැහැදිලි කරා. ඊළඟට අපි එනවා කානස්ස ලක්කන රස පච්චපට්ඨහම් පදත්තහනාන්. මේ සීලේ තියෙන ලක්කන රස පච්චපට්ඨහන පදත්තහන මොනවද කියන ප්‍රශ්නය. සීලේ තියෙන ලක්ෂණය මොකක්ද? ඒ කියන්නේ ස්වභාවය, ස්වરૂපය, රසය කියන්නේ කෘත්‍යය, පච්චපට්ඨහනය කියලා කියන්නේ වැටහෙන ආකාරය, පදත්තහනය කියන්නේ ආසන්න කාරණේ. එහෙනම් මොනවද? සීලේ තියෙන ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තහන. සීලේ ලක්ෂණ වශයෙන් තියෙනවා ඔන්න අපට දක්වනවා ලක්ෂණ ලක්ෂණ කියලා කියන්නේ සාමාන්‍ය ස්වභාවය කියලා කියන එක. අපිට ගාථාවකින් දක්වන විසුද්ධි මාර්ගයේ සීලං සීලනං ලක්ඛනං තස්ස බින්නස්සාපි අනේකදා සනිදස්සනත්තං රූපස්ස යතහා බින්නස්සනේකදා ගාථාවකින් දක්වනවා මේ සීලයේ ලක්ෂණය සීලනයයි මේ සීලය නොඑක් නොඑක් ආකාරයෙන් අපි වර්ග කරා. චේතනා සීල, චේතසික සීල, සමාදාන මේ විදිහට නොඑක් විදිහට අපි වර්ග කිරීමක් කරා ඉස්සරහා සීලය. ඒ විදිහට නොඑක් විදිහට වර්ග කරාට මේ මොන සීලයට ආවත් සීලනේ කියන එකේ එකම ලක්ෂණය කියලා කියනවා. උදාහරණයක් දක්වනවා සනිදස්සනත්තං රූපස්ස යතහ බින්නස්සමේකදා රූපය කියලා කියන එක නොඑක් නොඑක් විදිහට බෙදෙනවා. රූපය කියලා කියන්නේ මෙතන රූප ආයතනය කියලා කියන එක. රූප ආයතනය කියලා කියන්නේ වර්ණ රූපයට. දැන් රූප කියලා කියවහම රූප කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. රූප කියන එකේදී අපි දැන් මොනවා හරි යම් කිසි වස්තුවක් පෙන්ලා කරන මෙන්න රූපයක් කියලා. ඒකත් රූප. ඊට පස්සේ අභිධර්ම වෙනා රූප 28ක්. ඒක ඒවත් රූප. එතකොට භූත රූප කියලා තියෙනවා, උපාදාය රූප කියලා තියෙනවා. මේ හැම එකක්ම රූප. හැබැයි මෙතන රූප කියන වචනෙන් අදහස් කරන්නේ වර්ණය කියලා කෙනෙක් විතරයි. රූප කියන වචනේ අපිට සඳහන් කරනවා අභිධර්මයේ රූප ආයතන කියලා. රූප ආයතන කියලා කියන්නේ වර්ණයට. එහෙනම් මෙතන මේ සඳහන් කරන්නේ වර්ණය පිළිබඳවයි. ඒ අනුව අපිට කියනවා සනිදස්සනත්තං රූපස්ස. රූප කියන ආයතනේ රූප ආයතනේ සනි සනිදර්ශන භාවය කියලා කියන එක එක්තරා විදිහකට ප්‍රධාන ලක්ෂණේ බවට පත් වෙනවා. විශේෂ ලක්ෂණේ බවට පත් වෙනවා. හැබැයි රූප කියලා කිව්වහම වර්ණ රූප තියෙනවා නිල් පාට, රතු පාට, කහ පාට, නොඑක් නොඑක් වර්ණ රූප තියෙනවා. ඒතර වර්ණ රූපය කියන එක මේ නොඑක් විදිහට බෙදුනට ඒ කොයි විදිහට බෙදුනත් අපිට කියනවා වර්ණ රූපය කියන එක නොඑක් නොඑක් ආකාරයෙන් බෙදුනට ඒ කොයි ආකාරයෙන් බෙදුනත් මේකේ සනිදස්සන භාවය දැකිය හැකි භාවය කියන එක විශේෂ ලක්ෂණය වෙනවා. අන දැකිය හැකි භාවයේ විශේෂ ලක්ෂණය වෙන නිසා අන්න ඒ නීල පීතාදී බෙහෙදයෙන් නොඑක් ආකාරයෙන් වර්ණ රූපේ බෙදුනට ඒ සියලු රූපේ තුල සනිදර්ශන භාවය කියන එකම ලක්ෂණයක් තියෙනවා වාගේ තමයි අපිට කියනවා සීලය චේතනා සීල චේතසික සීල යනාදී වශයෙන් නොඑක් විදිහට වර්ග කරාට සීලණය කියන එකේ ප්‍රධාන ලක්ෂණය සාමාන්‍ය ස්වභාවය කියලා. ඒකයි කියන්නේ පතහ සීලස්ස චේතනාදී ભેදේන අනේක අනේකදා බින්නස්සාපි යදේතං කාය කම්මාදීනං සමාදාන වශයෙන් කුසලානං ධම්මානං පතිත්තහන වශයෙන් බුත්තං සීලනං පදේව ලක්කරන. ඒ නිසා සීලය කියලා කියන එක චේතනා ආදී ආකාරයෙන් නොඑක් විදිහට මේක අපිට බෙදලා දැක්ුවට නොඑක් විදිහට බෙදුනට කියනවා මේ හරියට නිකන් රූපය කියලා කියන එක නිල් රතු පොළ කහ යනාදී වශයෙන් බෙදුනට රූපයේ සාමාන්‍ය ස්වභාවය සනිදර්ශන භාවය දැකිය හැකි භාවය වාගේ තමයි සීලෙන එක් ආකාරයෙන් බෙදුනට ඒකේ ලක්ෂණය වෙන්නේ සීලනය. සීලනය කියලා කියන්නේ සමාදාන උපධාරණ කියන අර්ථ දෙක. ඒ නිසා සීලන ලක්ෂණය කියලා කියන්නේ මොකද්ද? සමාදානයක් උපධාරණයක් කියලා කියන එක. ඒකයි කීවේ චේතනාදී ભેදේන වින්නස්සාපි සමාදාන පතිත්තහන භාවාන තික්කමනෝ චේතනාදී වශයෙන් මේ සීලය නොයෙක් නොයෙක් විදිහට බෙදලා දැක්ුවාට ඒකේ සමාදාන ලක්ෂණයක් පතිත්තහන කියන උපදාහරණ ලක්ෂණයක් කියන දෙක ඉක්ම වෙන්නේ නැහැ හැමතැනකම සීලයේ තියෙන සමාදාන ලක්ෂණයක් උපදාහරණ ලක්ෂණයක් සමාදාන ලක්ෂණයක් කියලා කියන්නේ සීලයෙන් තමයි අපි ඒක අරමුණකට සමාදිමත් කරන්නේ සිත පතිත්තහන ලක්ෂණය කියලා කියන්නේ කුසල ධර්මයන්ට පිහිටීමට උපකාර වෙනවා කියන එක. මෙන්න මේ විදිහට සාමාන්‍ය ස්වභාවයේ සීලේ ලක්ෂණය සීලන ලක්ෂණය කියලා දක්වලා සීලේ කෘත්‍යය නැත්නම් රසය කියන එක අපට දක්වනවා තවත් ගාතාවකින් දුස්සීල විද්ධංසනතා අනවජ්‍ය ගුණෝ තථා කිච්ච සම්පත්‍යත්තේන රසෝ නාම පෞච්චති දුස්සීල විද්ධංසන භාවය තමයි අපට මේ කෘත්‍ය වශයෙන් දක්වන්නේ. ඒ නිසා ඒ වගේම අනවජ්‍ය ගුණය කියලා කියන එක කෘත්‍ය දෙකක් අපිට දක්වනවා. මේකේ මේ සීලන යන රස දෙකක් අපිට දක්වනවා. ඒ රසය කියන එක කොටස් දෙකකට බෙදනවා. කෘත්‍ය රසය සහ කෘත්‍යාර්ථයෙන් තියෙන රසය සහ සම්පත්‍ය අර්ථයෙන් තියෙන රසය කියලා. ඒතර සීලයෙන් කියන කෘත්‍යය මොකද්ද? සීලයෙන් ලැබෙන සම්පත්තිය මොකද්ද කියන එක. ඒතර සීලයෙන් ලැබෙන කෘත්‍යය ගත්තොත් එහෙම අපිට කියන දුස්සීල විද්ධාංසනපා. දුසිල්වත් භාවයේ නැසන එක තමයි සීලේ කෘත්‍යය කියලා කියනවා. දුසිල්වත් භාවයේ නැසන කෘත්‍යාර්ථයකින් අපිට සීලය කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි සම්පත්‍ති අර්ථයෙන් ගත්තොත් එහෙම අනවද්‍ය රසයේ නිර්වද්‍ය කෘත්‍යය කියලා කියන එක නිර්වද්‍ය භාවය කියලා කියන එක අපිට කියනවා සම්පත්‍ති අර්ථයෙන් රසය කියලා. ඒ අනුව රස දෙකක් අපිට කියනවා සීලනය කියලා කියන එකේ තියෙන රස දෙකක් තියෙනවා. කෘත්‍යාර්ථයෙන් ගත්තොත් දුස්සීල විද්ධංසන භාවය ඒ වගේම සම්පත්‍ති අර්ථයෙන් ගත්තොත් එහෙම නිර්වද්‍ය ගුණයක් අපට ලැබෙනවා කියන එක. අපට ලැබෙන අපි ඕනෙම දෙයක් කරාම සිල්වත් පුද්ගලයෙකුට සතුට වෙන්න පුළුවන් මම නිර්වද්‍ය දෙයක්, නිවැරදි දෙයක් කරා මම වැරදි දෙයක් කරේ නෑ කියලා. ඒක යාට ලැබෙන සම්පත්තියක්. උතර ඒකත් සීලයේ තියෙන එක්තරා රසයක් කියලා කියනවා. සමෙතනදී කියනවා ලක්ෂණාදීසු කිච්චමේව සම්පත්තිවා රසෝති උච්චති. එතකොට මෙතන කියනවා ලක්ෂණාදී මේ ලක්ෂණ රස පච්චපාඨාන පදත්තහන කියන තැනදී කෘත්‍යය සම්පත්තිය කියන දෙකම රසය කියන තැනට අදාළ කරගන්න පුළුවන්. කිච්ච මේව සම්පත්ති වා කියලා තැනදී අපි අර්ථය ගන්න ඕනේ ආකාරයේ විසුද්ධි මාර්ගයේ තීකාය පැහැදිලි කරනවා කිච්ච මේව සම්පatti මේව වා රසෝ කියලා දෙපැත්තටම ඒවකාරී ගන්න ඕනේ ඒවකාරීකින් කියන්නේ අවධාරණය කිච්ච මේව කෘත්‍යයම සම්පatti මේව සම්පත්තියම රසෝති උච්චිත රසයයි කියන දේ කියලා එනිසා සීලේ රසය තමයි දුසිල්වත් භාවයේ නැසීමත් නිර්වද්‍ය ගුණයක් කියන කරුණු දෙක. සීලේ වැටහෙන ආකාරයේ පච්චපට්ඨානය කියනවා සෝචේය පච්චපට්ඨානං තයිදන් තස්ස විඤ්ඤිහි ඔත්තප්පංච හිරිචේව පදත්තහනන්ති වන්දිතං. සෝචේය පච්චපට්ඨානං කායාදී කාය වචී ආදී සුචී භාවයෙන් පිරිසිදු භාවයෙන් මේ කාය පාරිශුද්ධි භාවය වචී පාරිශුද්ධි භාවයෙන් සීලය කියන එක අපිට වැටහෙනවා කියලා කියනවා. ඒ නිසා මෙතන දෙවෙනි පදයෙන් තව කාරණයක් කියන්නේ පදත්තහණය කියන කාරණයක් අපිට කියනවා. එනිසා පළවෙනි පදයේ තුල තියෙන සෝචේය පච්චුපත්තහන. මේ සීලය කියන එක වැටහෙන්නේ කාය සෝචේය, වචී සෝචේය, මනෝ සෝචේය කියන කරුණු තුනක් ඔස්සේ කියලා කියනවා. කාය සුචි භාවයේ, කයේ පිරිසිදු භාවයේ, ඒ වගේම වචී සෝචේය, වචනේ පිරිසිදු භාවයේ සහ මනෝ සෝචේය, සිතේ පිරිසිදු භාවයේ කියන එක. එතකොට අපි ප්‍රාණඝාත ආදීන් වැළකෙන පුද්ගලයෙකුට කයේ පිරිසුදු භාවයේ තියෙනවා. කයෙන් Taman වැරදි දෙයක් කරේ නැහැ කියන පිරිසුදුව. මුසාවාදී ආදීන් වැළකෙන පුද්ගලයෙකුට වචී සෝචීය භාවයක් වචනේ පිරිසුදු භාවයක් තියෙනවා. මනෝ සෝචීය කියලා කියන තැනදී අපි එක්තරා විදිහකට මේ කය වචනය කියන දෙකම පිරිසුදු කරගත්තාම මේ දෙකෙන්ම කරන වැරදි වළක්ව ගත්තාම අපේ සිත පිරිසුදුයි. පිරිසුදු සිතෙන් යුතුව අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේ සීලය කියන එක අපිට වැටහෙනවා කයේ පිරිසුදු භාවයේ වචනේ පිරිසුදු භාවයේ මානසික පිරිසිදු භාවයේ වශයෙන්. ඒ නිසා සෝචීය භාවයෙන් පච්චපට්ඨහති මේ සුචි භාවයෙන් පිරිසිදු භාවයකින් තමයි අපිට මේ සීලය කියන එක වැටහෙන්නේ කියලා කියනවා. ගහන භාවං ගච්ඡති එකකින් තමයි ග්‍රහණ භාවයේ සීලය කියන එක අපි ග්‍රහණය කරගන්නේ. පදත්තහණය කියලා කියන්නේ සීලයට ආසන්න කාරණය සීලයට ආසන්න කාරණා දෙකක් අපිට කියනවා ඔත්තම් පංච හිරිචේව පදත්තහනන්ති වන්නිතං කියලා අර ගාථාව සඳහන් කරා ඔත්තප්පේ හිරිය කියලා කියන එක දෙක. මේ දෙකේ පිළිවෙල ගත්තොත් හිරි ඔත්තප්ප. හිරි කියලා කියන්නේ පවට ලැජ්ජාව කියලා කියන එක. ඔත්තප්පේ කියලා කියන්නේ පවට බය කියලා කියන එක. මෙන්න මේ පවට ලැජ්ජාවක්, පවට බයක් කියන කරුණු දෙක නිසා තමයි සීලය කියන එක ඇති වෙන්නේ. ඒ නිසා සීලයට ආසන්නතම කාරණේ වශයෙන් දේශනා කරනවා හිරියොත්ප්ප. හිරෝත්ප්පේ සතිහි සීලං උප්පජ්ජති චේව තිට්ඨති කියලා කියනවා. හිරියොත්ප් කියන දෙක තියෙන නිසා හිරිය පප් දෙක තියෙන කල්හි විතරයි සීලයක් ඉපදින්නේ සීලයක් පවතින්නේ අසති සීලයක් හිරියොතක් කියන දෙක නැති කල්හි නේව උපජ්ජිත නැතිත්‍ති සීලයක් උපදින්නෙත් නැහැ සීලයක් පිටින්නෙත් නැහැ පවට කියන ලැජ්ජාව තියෙනකොට තමයි අපිට සීල් රකින්න ඕනේ කියලා හිතෙන්නේ පවට තියෙන බය තියෙනකොට තමයි අපිට සීල් රකින්න ඕනේ කියන යෙදීම තියෙන්නේ පවට කියන තියෙන ලැජ්ජාවත් බයත් කියන දෙක නැති වෙච්ච පුද්ගලයාට ඒ පුද්ගලයා සීලය රකින්නේ නැහැ. මේවට කියනවා මේ දෙකට කියනවා හිරියොතප් කියන දෙකට ලෝකපාලක ධර්ම කියලා කියනවා. මේ ලෝකේ පාලනය කරන එක්තරා ධර්මතා දෙකක් තමයි ලැජ්ජාවත් බයත් කියලා කියන්නේ. මේ නිසා ලැජ්ජාව කියන පවට ලැජ්ජාව තියෙන පුද්ගලයා මේ පවෙන් වළකිනවා සිල් රකිනවා. ඒ වගේම තමයි පවට බය තියෙන පුද්ගලයා පවෙන් වළකිනවා බය නිසා සිල් රකිනවා. මේ නිසා ශීලයට ආසන්නතම කාරණේ සීලයේ ඇතිවෙන්න ආසන්නතම හේතු විදිහට දේශනා කරනවා හිරි ඔතප් කියන දෙක. මෙන්න මේ විදිහට සීලය පිළිබඳව ලක්කන රස පච්චපට්ඨාන පදට්ඨාන කියන කරුණු දෙකත් අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. ඒ පැහැදිලි කරලා ඊළඟට අපිට සීලේ ආනිසංස කතාව දේශනා කරනවා කිමානිසංසං සීලං කියලා. ඒතර අපිට දේශනා කරනවා අපිට සඳහන් කරනවා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ සීලේ ආනිසංසය වශයෙන් අතරම ගාථා ගණනාවකිනුත් මේ ආනිසංස දේශනාව සිදු කරනවා. අපි කාලයේ හැටියට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට අද දේශනාව සමහරලාට පැය එකහමාරකට ටිකක් වැඩි වෙන්න පුළුවන් මේ නිසා අපිට මේ කරුණු කාරණා කීපයක් සඳහන් කරන්න ලැබුණොත් අද දේශනාව පරිපූර්ණයි කියලා හිතන නිසා කිමානිසංසං ශ්‍රී ලංකේලා ප්‍රශ්නයක් අහලා අපිට ඒකට උත්තරයක් දෙනවා අවිප්පටසාර ආදී අනේක ගුණ ප්‍රතිලාභී ප්‍රතිලාභානි සංසං අවිප්පටිසාර ආදී නොඑක් ಗುಣ ප්‍රතිලාභ ආනිසංස වෙනවා සීලය කියලා. සීලයේ ආනිසංස මොනවද කියලා අහුවහම කියන්නේ විපිලිසර නොවීම ආදී නොඑක් ಗುಣ තියෙනවා කියලා. විපිලිසර නොවීම අපි සීලය කියන එක රකින්න පුදුලගේ සිට විපිලිසර වෙන්නේ නැතුව සිත ඒ කාර්මණය පවත්වා ගන්න හැකියාව ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කරන දේශනා පාඨයක් මෙතනදී දක්වනවා. අපි අවිප්පටිසාරත්හානික හෝ ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරානි සංසානි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දය මේ කුසල සීලයන් අවිප්පටිසාරයේ පිණිසයි අවිප්පටිසාර ආනිසංසේ ඇතිවයි දේශනා කරන්නේ. මේ නිසා සීලේ අවිප්පටිසාර භාවයේ සිත විපිරිසර නොවීම කියන එක තමයි ප්‍රධානතම ආනිසංසය වෙන්නේ. මේක අවිප්පටිසාර භාවය කියලා කියන එක සිත නොවිපිරිසර වීම කියන එක ප්‍රධාන ආනිසංසය වුණාට මේක අමතරව තවත් ආනිසංස කිහිපයක් නොයෙක් නොයෙක් සූත්‍රාප දේශනාවල භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ අතර එකක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ඒ වගේම විනය පිටකේ මහවගපාළියේ සඳහන් කරන ආනිසංස පහක් ගෘහපතින්ට මේ පාඨලී පුත්‍ර ගෘහපතින්ට භාග්‍යතුන් වහන්සේ සීලේ ආනිසංස දේශනා කරනවා. පංචමේ ගහපතයෝ ආනිසංසා සීලවතෝ සීල සම්පදාය. ගෘහපතීනි සිල්වත් පුද්ගලයාට සීල සම්පදාව නිසාවෙන් ආනිසංස පහක් ලැබෙනවා මොනවද? අප්‍රමාදාධිකරණම් මහන්තම් භෝගස්කන්ධං අධිගච්ඡති. අප්‍රමාදයේ හේතුවෙන් මහත් භෝගස්කන්ධ ලැබෙනවා කියලා. අද වර්තමානයේ කතා කරන්නේ සීල් රැකලා නම් අපිට ව්‍යාපාර කරන්න බෑ සීල් රැකලා නම් අපිට මේ දේවල් කරන්න බෑ කියලා කතා බහ කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට කියනවා සීලය රකින්න කෙනාගේ අප්‍රමාදයේ හේතුවෙන් මහත් භෝගස්කන්ධයක් ලැබෙනවා කියලා. මොකද්ද අප්‍රමාදී කියලා කියන්නේ? අප්‍රමාදී කියලා කියන්නේ මේක දීර්ඝ විස්තරයක් කරන්න පුළුවන් වචනයක් අප්‍රමාදී කියලා කියන එක. අප්‍රමාදී කියන වචනේ කියන්නේ සිත නොවිපිලිසර වීම කියන එක. කරා විදිහට සිහිය එළඹ සිටිනවා කියන එක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ශීලය රකින පුද්ගලයාගේ සිහිය එළඹ සිටිනවා. එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන්න හැකියාවක් ලැබෙනවා. එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කිරීම නිසා මහන්තම් භෝගස්කන්ධං අධිගච්ඡති. මහා භෝගස්කන්ධයක් ලබනවා කියලා කියනවා. එතකොට සිහිය තියනකොට ඕනෑම ව්‍යාපාරාදියක් කරන පුද්ගලයෙකුට ඒ සිහියෙන් වැඩ කටයුතු කරනකොට තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් කියන එකයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. ඒ සිහිය ඇති කරගන්න උපකාර වෙන දෙයක් තමයි සීලය කියන එක. එහෙමනම් සීල් රකින්න එක මහා භෝගස්කන්ධයක් ලබන්න ඒක හේතුවක් කියලා පාටලිපුත්‍ර ගෘහපතියන්ට භාග්‍යවතුන් දේශනා කරනවා. ශීලයේ රකින පුද්ගලයාගේ කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුග්ගච්ඡති. යහපත් කීර්තිරාවය පැන නගිනවා. මේ පුද්ගලයා ශිල්වතෙක් කියලා බොහෝ දෙනෙක්ට පැතිරලා යනවා. බොහෝ දෙනෙක් කතා බහට ලක් කරනවා. යඤ්ඤදේව පරිසං උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං විසරදෝ උපසංකමති අමංසදෝතේ. යම් යම් පිරිසක් වෙත එළඹෙනවා නම් ශස්ත්‍රීය පිරිසක් වෙන්න පුළුවන්, බ්‍රාහ්මණ පිරිසක් වෙන්න පුළුවන්, ගෘහපති පිරිසක් වෙන්න පුළුවන්, ශ්‍රමණ පිරිසක් වෙන්න පුළුවන් මේ ඕනෙම පිරිසක් වෙත සිල්වත් පුද්ගලයා ලැබෙනවා නම් විසරද උපසංගමති අමංකු භූතෝ මකු වෙන්නේ නැතිව මකු භාවයටපත් වෙන්නේ නැතු විසරදව යනවා විසරදයි කියලා කියන්නේ නිර්භයව ඉදිරියපත් වෙන මේ පිරිසට සිල්වත් පුද්ගලයාට බය වෙන්න කාරණයක් නැහැ සිල්වත් පුද්ගලයාට බය වෙන්න කාරණයක් නිසා ඔහු නිර්භයව අදාළ පිරිසක් වෙත ලැබෙනවා ඕනෙම පිරිසක් සමග කතා බහ කරන්න ඉඩෙනවා මේකත් සිල්වත් භාවයේ ආනිසංසයක් කියලා දේශනා කරනවා අසම්මූල් හෝ කාලං කරෝති නොමුලාව කලුරිය කිරීම සිල්වත් පුද්ගලයාට ලැබෙන ආනිසංසයක් කියලා කියනවා. එයා මරණයටපත් වෙනකොට මුලා භාවයටපත් වෙන්නේ නැතුව මරණයටපත් වෙනවා කියනවා. කායශ වේදා පරමරණා සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති. කය බිඳලා මරණින් මත්තේ මැරෙන මැරිලා සුගතියේ ස්වර්ගයේ උපදිනවා කියන එක සීලේ ආනිසංසයක් විදිහට දේශනා කරනවා. මේ විදිහට සීලේ ආනිසංස පහක් පාටලී පුත්‍ර ගෘහපතියන්ට බුදුරජාණන් දේශනා කරනවා. ඊට අමතරව මජ්ක්‍ධිම නිකායේ ආකංකීය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ සීලේ ආනිසංස දේශනා කරන ඒ දේශනාව මම සියල්ල මෙතෙන්ට අරගෙන නැහැ. ආකංකීයචේ භික්කවේ භික්ඛු සබ්‍රහ්මචාරීනං පියෝ චස්ස පියෝ චාසං මනාපෝච ගරුභවනියෝ ചാති මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආකංකීය සූත්‍රය දේශනා කරන මහණෙනි භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රියමනාප වෙන්න ගුරු සම්භාවනීය වෙන්න කැමති නම් සීලේ ශ්‍රේවස පරිපූර්ණකාරී සීලයම පරිපූර්ණේ කරන්නේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට සීලේ ප්‍රියමනාප භාවයෙන් පටන් අරගෙන ආශ්‍රක්ෂය ප්‍රභාවේ දක්වාම බුදුරජාණන් වහන්සේ මේ ආකංකේ සූත්‍රය දේශනා කරන ආනිසංස ගණනාවක්. මෙන්න මේවා කරන්න කැමති නම් සිල් රකින්නයි කියලා. පළවෙනි කාරණේ කියන්නේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රියමනාප වෙන්න කැමති නම්, ගරු සම්භාවනීය වෙන්න කැමති නම් සිල් රකින්නේ කියලා කියනවා. ඒ වාගේ අවසාන කාරණය ආශ්‍රක්ෂේක භාවයටපත් වෙනනම් සිල් රකින්න කියලා මේ විදිහට ආකංකී සූත්‍රයේ නොඑක් සීලේ ආනිසංස දක්වනවා. මෙන්න මේ විදිහට අවිප්පටිසාරාදී අනේක ගුණ ආනිසංසං සීලං කියලා බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ විසුද්ධි මාර්ගයේ දක්වනවා. නොවිපිලිසර භාවය ආදී නොඑක් ගුණ ආනිසංස විදිහට ලැබෙනවා සීලය කියලා. මීළඟට බුදුගෝසාචාර්යන් වහන්සේ මේ සීලේ ආනිසංස දක්වන්න අපිට ගාථා කීපයක් රචනා කරලා ගාථා කීපයක් දක්වනවා. බාගදා පුරාණ අර්ථ කතාවල තිබුණු ගාථා වෙන්නත් පුළුවනි. ශාසනේ කුල පුත්තානම් පතිත්තහනත් යං විනා ආනිසංසම් පරිච්ඡේදං තස්ස සීලස්ස පූවදී. ශාසනයේ කුල පුත්‍රයන්ගේ සීලය හැපියා යම් පිහිටක් වුන්ට ඇද්ද මෙබඳු අනුසස්සතියේ සීලේ ආනිසංස පරිච්ඡේදය කියන්නට කවරෙක්නම් සමර්ථ වෙයිද? නගංගා යමුනා ചാපි සරභුවා සරස්වති නින්නගා වාචිරවති මහී ചാපි මහානදී සක්කුණන්ති විසෝදේතුන් තං මලං ඉද පාණිනං විසෝදේති සත්තානං යං වී සීල ජලං මලං මේ වචනාර වචනෙන් වචනේ මම පැහැදිලි කරන්නට යන්නේ නැහැ නගංගා යමුනා ചാපි සරබිහි සරභුවා සරස්සති නින්නගා වාචිතවති මහා ചാපි මහා නදී ගංගා යමුනා සරබු සරස්වති අචිරවති කියලා පංච මහා අචිරවති මහී කියලා පංච මහා ගංගාවක් තියෙනවා. ඒතර මෙතන අතරම පංච මහා ගංගාවට අමතරව තවත් ගංගාවක් විතර ගංගා හයක් දේශනා කරනවා මෙතන. ගංගා යමුනා සරබුහු සරස්වතී කියලා එකක් තියෙනවා අචිරවතී මහී කියලා. ඒතකොට මේ මේවා ඔක්කොම මහා නදී කියලා කියන්නේ ගංගා නම් ගංගා නදී කියලා කියන්නේ මහා ගංගාවක්. සමහර තැන කිලෝමීටර 10ක් 8ක් 10ක් පළල ගංගාවක්. ඒතකොට ඒ වාගේ යමුනා නදිය, සරබුහු, සරස්වතී මේවා මහා නදී. සඳහන් කරනවා මේ මහා නදී මේ ලෝකයේහි සත්වයන්ගේ රාග ද්වේෂ ආදී මලයක් පිරිසිදු කරන්නට සමර්ථ වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ නගංගා යමුනාචාපි සරබුවා සරස්වති මේ ගංගා යමුනා සරබු සරස්වති අචිරවති මහී කියන මහා නදී සක්කුණන්ති විසෝදේතුන් අර මුල තියෙන නකාරය මෙතෙන්ට ගෙනලා න සක්කුණන්ති විසෝදේතුන් මේ ප්‍රාණීන්ගේ සත්වයන්ගේ කෙලෙස් මල පිරිසිදු කරන්න මේ එක ගංගාවක් සමර්ථ වෙන්නේ නැහැ. ගංගානම් නදිය මහා විශාල වුණාට කිලෝමීටර 10 12 පළල වුණාට ඒ තරම් විශාල ගංගානම් ගඟට බැහැ මිනිසුන්ගේ කෙලෙස් මනසෝදන්ට. යමුනා නදියට බැහැ මිනිසුන්ගේ කෙලෙස් මනසෝදන්ට. අචිරවතී නදියට බැහැ මිනිසුන්ගේ කෙලෙස් මනසෝදන්ට. හැබැයි කියනවා විශෝධ හේති සත්තානං යං වී සීල ජලං බලං සත්වයන්ගේ රාග ద్వේෂ ආදී මල තියෙනවා නම් ඒ කාන්තෙන්න සීල ජලය ඒ මල පිරිසිදු කරන්න සමත්යි කියලා කියනවා. ඒ නිසා කියනවා සීල ජලයකින් පිරිසිදු කරන්න සමර්ථ වෙන මේ කෙලෙස් මල අර ගංගා යමුනා ආදී මේ නදී වලින් කිසිම දෙයකින් පිරිසිදු කරන්න සමර්ථ වෙන්නේ නැහැ කියලා කියනවා. නතං සලජාවාතාන චාපි හරි චන්දනං නීව හාරානමනයෝ නචන්ද කින්නරං පුරා අපිට කියනවා නතං සජලදා වාතා නචාපි හරි චන්දනං නේවහාරා න මනයෝ න චන්ද කිරණං පුරා සමයන්තිද සත්තානං පරිලාහං සුරක්ෂිතං යං සමේති ඉදං අරියං සීලං අච්ඡන්ත සීතලං මේ ගාථා දෙකෙන් සඳහන් කරනවා සජලදා වාතා සජලදා වාතාවක් කියලා කියන්නේ මහා මේඝ මාරුතයකට තියෙන වචනයක් සජලදා වාතා සඳහන් කරන්නේ මනාකොට රකින්න ලද අත්‍යන්තයෙන්ම සීතල වූ මේ සීලය මේ ලෝකේ සත්‍යයන්ගේ කෙලෙස් පරිදාහයේ සංසිඳවන්න සමර්ථ වුණාට නතම් සජලදාවාතා මේ මහා මේඝ මාර්ගය කවදාකවත් මිනිසුන්ගේ මේ කෙලෙස් කියන පරිදාහයේ සංසිඳවන්න සමර්ථ වෙන්නේ නැහැ කියලා කියනවා. සමයන් තීද සත්තානං පරිලාහං සුරක්කිතං යං සමේති ඉදං අරියං සීලං අච්ඡන්ත සීකරං අත්‍යන්තයෙන් සීතල වෙච්චි මේ සීලය කියන එක මේ ලෝකේ සත්‍යයන්ගේ යම් කෙලෙස් පරිදාහයක් සංසිඳවන්න සමර්ථයිද ඒ කෙලෙස් පරිදාහය සංසිඳවන්නට සජලදා වාතා මහා මේඝ මාරුතේට නැත්නම් හරිචන්දනං හරිචන්දන ආදී සීතලයි කියලා කියන හරිචන්දන කියලා කියන එක ඒ වගේම හාරා මුක්තහාර කියලා කියන ඒවා ඒ වගේම මනයෝ වෛරෝඩිය ආදී මැණික් ඡන්ද කිරණ අනුකර සඳ කිරණ මේ කිසිම දෙයකට හැකියාවක් නැහැ කියලා කියන මිනිස්සු කෙලෙස්තරයි ධාරි සංසිඳවන්න. මේ දක්වලා තියෙන උදාහරණ ටික ලෝකයේ සීතලයි කියලා සම්මත වෙච්ච උදාහරණ. සජල දාවාපා කියලා කියන මේක මාරුතී කියලා කියන ඉතා සීල සීතල සුළං. ඒතර මේක වැස්සක් වැහි පොදක් එක්කෙන සීතල සුළඟ කියලා කියන අපිට ඇඟ සිසිල් කරන දෙයක්. හැබැයි ඒ දෙයට බැහැ කියන මිනිසුන්ගේ කෙලෙස් සීතල කරන්නට. කෙලෙස් පරිදාහය සංසිඳවන්න බෑ. ඒ වගේම ලෝකයේ තියෙන හරි චන්දන කියලා જાතියක් සීතලයි කියලා පිළිගන්නවා. මැණික් කියලා කියන්නේ සීතලයි කියලා පිළිගන්නවා. හාර කියන මුක්තහාර මුතුහාර කියලා කියන සීතලයි කියලා කියනවා. සඳ කිරණ කියලා කියන සීතලයි කියලා කියනවා. සඳ කිරණ සීතලයි කියන එක පරීක්ෂා කරලා බලන්නත් පුළුවන් වුණනම් රැයට සඳ පායලා තියෙන දවසට සඳ කිරණ තියෙන සීතල අපි පරීක්ෂා කළාම බලලා තියෙනවා. ඇත්තටම හොඳට හඳ පායලා තියෙන දවසක මිදුලට හොඳ හඳ එළිය තියෙන තැනකට ගිහිල්ලා මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන් අතරම හඳ එළියේ ආලෝකයේ තියෙන තැනක ඉඳලා අපි ගහක් හේවණක් යට යනකොට හොඳ රෑ හඳ පායලා හොඳට තියෙන දවසක දැන් හෙට අනිද්දා දෙපොය 15ක පොය එනවා ඒ නිසා හොඳට හඳ තියෙනවා බලන්න පුළුවන් ඕනනම් කෙනෙකුට හොඳට හඳ පායලා තියෙන තැනක ඉඳගෙන ඒ සීතල අත්විඳලා ඉතාම සියුම්ව සෙවණැල්ලකට රාත්‍රියේ එනකොට මේ හඳපායේ හඳ එළියෙන් යම්කිසි ගස් සෙවණකට වාගෙනකොට ඉතාම සියුම්ව අර සීතල දුර වෙලා යන භාවයක් ප්‍රායෝගිකව අපි අත්දැකලා තියෙනවා. ඒ නිසා බලන්න පුළුවන් ඕනනම් ඕන කැමති කෙනෙකුට පරීක්ෂා කරලා සඳ කිරණත් ඒ නිසා සීතලයි කියලා පිළිගන්නවා. ඒ නිසා සඳ කිරණෙන් මිනිසුන්ගේ කෙලෙස් පරිදාහය හැබැයි සංසිඳවන්න බෑ. හැබැයි අත්‍යන්ත සීතල වූ මේ සීලයෙන් පුළුවන් කෙලෙස් පරිදාහය සංසිඳවන්න. සීල සීලගන්ධ සමෝගන්ධෝ කුතෝ නාම භවිෂ්‍යති යෝ සමං අනුවාතේච පටිඝාතේච වායති ශීල ගන්ධය හා සමානව යටි සුළඟේ උඩු සුළඟේ කියන දෙකේම හමන වෙන ගන්ධයක් නම් කොහෙද කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය ගඳක් සුවඳක් කියලා කියන එක උඩු සුළඟට දැනෙන්නේ නැහැ යටි සුළඟට විතරයි දැනෙන්නේ. හුළඟ හමා යන පැත්තට තමයි ඒ සුවඳ දැනෙන්නේ. හැබැයි සිල් සුවඳ කියලා කියන එක උඩු හුළඟට දැනෙනවා. ඒතර සිල් සුවඳ උඩු හුළඟට දැනෙනවා කියලා කියන එක පිළිබඳව හොඳ ලස්සන සූත්‍රාන්ත දේශනාවක් තියෙනවා. මට මතක විදිහට සංයුත්ත නිකායේ ඉසයෝ සමුද්දක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා බලන්න පුළුවන්. සක්‍ර දේවේන්ද්‍රයා ඇවිල්ලා ඍෂිවරු පිරිසක් ඉසිපත් හිමාල වනයේ ඉන්න ඍෂිවරු පිරිසක් සමග කරන කතාබහක්. ඒ ඍෂිවරු පිරිසකට ඇවිල්ලා වන්දනාමාන කිරීමක් වෙනවා. ඒ ඍෂිවරු තමන්ගේ කය පිරිසිදු කරගන්නේ නැති එක්තරා වෘතයක් සමාදන් වෙලා ඉන්නවා. හැබැයි තාම අතිශය සිල්වන්තයි. පළවෙනියෙන් පරණිම්මිත වසවාර්ති වසවාර්ති මාරදේවී පුත්‍රය ඇවිල්ලා මේ පිරිසට නිග්‍රහ කරලා යනවා. ඊට පස්සේ ශක්‍ර දේවීන්ද්‍ර ඇවිල්ලා මේ පිරිසගේ යටිසුලඟේ ඉඳලා දොහොත් මුදුන් දීගෙන වැඳගෙන ඉන්නවා. ඉතින් මේ ඍෂිවරු කතා කරලා කියනවා අනුභෝතන ඉන්නපා අපේ මේ කයෙන් විශාල ගඳක් හමනවා. අපි සෑහෙන කාලයක් ආයි පිරිසිදු කරලා නැහැ ඒ ශෝතන ඉන්නපා කියලා. ශක්‍ර දේවීන්ද්‍ර කියනවා ස්වාමීනි මට නුඹ වහන්සේලාගේ කයේ ගඳ දැනෙන්නේ නැහැ. මට මම ඉන්න මේ දිව්‍ය ලෝකෙට <clears throat> නුඹ වහන්සේලාගේ සීල් සුවඳ හමනවා සීල් සුවඳ විතරයි මට දැනෙන්නේ කියලා. මේ නිසා <clears throat> යටි සුළඟට විතරක් නෙවෙයි උඩු සුළඟටත් හමන වෙන කිසිම මේ සීලේ ගන්ධය හා සමාන වූ ගඳක් නම් කොහෙද කියලා සුවඳක් නම් කොහෙද කියලා ප්‍රශ්නයක් අහන්නේ. <clears throat> සග්ගාරෝහණ සෝපානං අඤ්ඤං සීල සමන් කුතෝ ద్వාරම්පන නිබ්බාන නගරස්ස ප්‍රවේශනේ මේ නිර්වාණ නගරයට ප්‍රවේශ වෙන්න නගින්ද සීලය හා සමවන අනෙකුත් සමාන දොරක් කොහෙද කියලා අහනවා ස්වර්ගයට නගින ස්වර්ගයට නගින ඒ වගේම නිර්වාණ පුරයට පිවිසෙන සීලය හා සමාන වෙනත් නම් දොරටුවක් කොහෙද කියලා ප්‍රශ්නයක් අහනවා සෝභන්තේ වංන රාජානෝ මුත්තාමනි විභූෂිතා යතහ සෝභන්ති යතිනෝ සීල භූෂණ භූෂිතා ශීල ආභරණයෙන් අලංකාර වෙච්ච භික්ෂුන් වහන්සේලා යම් ආකාරයකින් සෝබනේද එහෙම නැත්නම් ලස්සනයිද හැබැයි මුතු මණික් ආදීන් විභූෂිත වෙච්ච අලංකාර වෙච්ච රජවරු ඒ ආකාරයෙන් සෝබන වෙන්නේ නැහැ කියලා කියනවා අත්තානුවාදාදී භයං විද්ධංසේති සබ්බසෝ ජනේති කිත්තිං හාසංච සීලං සීලවතං සදා සිල්වත් පුද්ගලයාට හැම කල්හිම තමන්ට ආත්මානුවාද ආදී බය, තමන්ට ගැරහීම්, නිඳා කිරීම ආදී බියක් කවදාකාරයෙන් කවදාවත් උපදින්නේ නැහැ. සිල්වත් පුද්ගලයාට සීලය නිසා වෙන්න කියලා කියනවා. ගුණානම් මූල භූතස්ස දෝසානම් බල ඝාතිනෝ ගුණානම් මූල භූතස්ස දෝසානම් බල ඝාතිනෝ ඉති සීලස්ස විඤ්ඤයං ආනිසංස කතහමුකම් ගුණයන්ට මුල් වූ දෝෂයන්ගේ බලයයි කියන ලද ව්‍යතික්‍රම නසන්නා වූ සීලයාගේ ආනිසංශය මේ මේ ආනිසංශ කතා මුඛයෙන් ආනිසංශ කතා ద్వාරයෙන් මේ විදිහට දැනගත යුතුයි කියලා බුදුගෝස ස්වාමීන් වහන්සේ මේ සීලය පිළිබඳ සීලානිසංස කතාව අවසන් කරමින් අපට සීලේ ආනිසංස කතාව අවසන් කරනවා. ඉතින් මේ විදිහට අද දවසේ අපි මේ දක්වා තමයි අතරම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පැයක විනාඩි 45ක් විතර අපේ දේශනාව අපිට සිදු කරන්න සිද්ධ වුණා. අතරම සීලේ ආනිසංස පිළිබඳ විශාල කරුණු කාරණා ගණනාවක් බුදු ගෝස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ හැම කාරණයක්ම අපිට එකක් එකක් පාසා විස්තර විවරණය කරන්න තරම් කාලයේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි අදට අපේ සීල කතා පිළිබඳ දේශනාව මෙතකින් සමාප්ත කරලා අපි ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන්නට යෙදෙනවා. ඒ අනුව යම් කෙනෙකුට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එක් ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා මම හිතන්නේ මේ chat එකට සාකච්ඡාවට යොදලා තියෙන ප්‍රශ්නයක් පරිලාහයේ කෙසේද සීලෙන් යටපත් වෙන්නේ කියලා අහනවා. පරිලාහයේ යටපත් වෙන්න සමාධිය වැඩි වීම උපකාර අපට වැටහෙන පරිදි සිතා සිටියේ පරිලාහය යටපත් වීමට සමාධිය වැඩි වීම උපකාර වන්නේ කියාය අපට කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න පරිලාහයේ සීලයෙන් යටපත් වෙන්නේ කොහොමද කියලා කියන එක දැන් අපි සඳහන් කරා අතරම කෙලෙස් පරිදාහයේ සංසිඳවන්න සීලය කියන එක උපකාරයි කියන එක නොඑක ආකාරයෙන් මෙතන පැහැදිලි කරලා තියෙනවා කියන එක සීලේ ආනිසංස යටතේ සඳහන් කරලා තියෙනවා ඒ වගේම ඊට උඩදිත් අපිට සඳහන් කරන්න තියදුනා. ඒතර කෙලෙස් පරිදාහය කියන එක සංසිඳ වෙන්නේ කොහොමද? සීලය කියන එකකින් සිල්වත් පුද්ගලයා තමන් සිතෙන් තමන් ඇතරම සීලය කියන එක කය වචනේ දෙකට තමයි මූලික වශයෙන් දේශනා කරන්නේ. ඒතර සිල්වත් පුද්ගලයා කයෙන් වචනයෙන් වැරදි කරන එකෙන් වැළකෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ප්‍රාණඝාතයෙන් වැළකෙන පුද්ගලෙක් ඉන්නවා. ප්‍රාණඝාතයෙන් වැළකීච්ච පුද්ගලයාට Tamanගේ කෙලෙස් උපදින හේතුවක් බවට පත්වන ප්‍රාණඝාතය Taman නතර කරා. ඒකෙන් වැළකුණා. දැන් අපි අර උදාහරණයක් අපි ගියා දැන් මදුරුවෙක් කන වෙලාවක මදුරුවා කනකොට අපිට හිතෙනවා නම් මේ මදුරුවා ගහලා මරන්න ඕනේ කියලා. එතන තියෙනවා අපේ සිතේ අපිට සිත දවන ගතියක් තියෙනවා මේ සතා අපිට මරන්න ඕනේ කියන අදහස. එතකොට අපි සිල්වත් පුද්ගලයා ඒ සතා මරන්නතු සතා මරණයකින් වැළකෙනවා නම් ඒක තුලින් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ පුද්ගලයාගේ සිතේ මේ සතා මැරෙන්න මැරිය යුතුයි කියලා පහළ වෙන द्वेषසිත දුරු කරනවා. ද්වේෂයක් යම් කෙනෙක්ගේ සිතේ පහළ වෙනවා. ද්වේෂයේ පහළවීම කියන තැන අපේ සිත දවන ගතියක් තියෙනවා. අපේ සිත කකියන ගතියක්, රිදවන ගතියක් තියෙනවා. දැන් අපි හිතමු අපිට යම් කෙනෙක් කෙරෙහි තරහක් හට ගන්නවා නම් ඒ තරහ ගන්නකොට අපේ කය දවන ගතියක් අපිට තියෙනවා. ඒතර මේ නිසා ද්වේෂය කියන එක දුරු වෙනවා. දැන් සත්ව ඝාතනයෙන්, ප්‍රාණ ඝාතනයෙන් යම් කෙනෙක් සීලයෙන් වැළකෙනකොට ඒ පුද්ගලයාගේ ද්වේෂය කියන එක යටපත් වෙනවා. අනෙක් පැත්තෙන් ලෝභය කියන එකත් අපේ සිත දවනවා. ලෝභය නිසා පුද්ගලයෝ දැවෙනවා. යම් කිසි දෙයක් අත්පත් කරගන්න දැඩි ලෝභයක් ඇති වෙලා ඒ ලෝභය අපිට සංසිඳව ගන්න බැරි වෙනකොට දැඩිසේ අපත කය සිත දවන ගතියක් තියෙනවා. ඒතකොට මේ දවන ගතිය දුරු වෙනවා අපි ලෝභය කියන එක දුරු කරගන්න දැන් අපි හිතමු සොරකම් කිරීමෙන් වළකිනවා නම් එතකොට අවිද්‍යාව කියන දැඩි ලෝභය නිසා තමයි පුද්ගලෙක් හිතන්නේ Taman සතු නොවන වස්තුවක් තවත් කෙනෙක් සතු දෙයක් අත්සොරකම් කරන්න අවශ්‍යයි කියලා. මේ සොරකම් කිරීමේ කටයුත්ත වළකිනවා ඔහුගේ සීලය නිසා. එතකොට අන්න ලෝභසිත පාලනය කර ගැනීම හැකියාවක් ඇති වෙනවා. ඒතර ඒ නිසා ලෝභය පාලනය වීමෙනුත් කෙලෙස් පරිදාහයෙන් සංසිඳ වෙනවා. ඒක සමාධිය වැඩිම උපකාරයි තමයි ඇත්තටම පරිදාහයට. හැබැයි සමාධිය වඩන්න පුළුවන් වෙන්නේ සීලයක් තියෙන කෙනෙකුට. සීලය නැති කෙනෙකුට සමාධිය වඩන්න බෑ. ඒතර නිසා අපිට ඇත්තටම අපේ පිළිවෙලට සඳහන් කරනකොට අපිට කියනවා සමාහිතු සමාහිත භාවය කියලා කියන එක එක්තරා විදිහට කෙලෙස් සංසිඳවන්න උපකාරයි කියලා. හැබැයි අපි දැන් දේශනා පාළිය දිහා බැලුවොත් එහෙම අපිට තියෙනවා සුඛිනෝ චිත්තං සමාධියති ඒතර සුපිනෝ සුවපත් භාවයෙන් සමාධියට එනවා සමාහිතෝ චිත්තං යතහ භූතං පජානාති. සමාහිත පුද්ගලයා සමාධියෙන් යතහ භූත ඥානයට ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාව දියුණු කරගන්න යෙදෙනවා. ඊට කලින් අපිට සඳහන් කරනවා පීති මනස කායෝ පස්සම්බති පස්සන්ත කායෝ සුපන්දේති. ප්‍රීතියෙන් කය පස්සම්භයට සංසිඳ වීමටපත් වෙනවා. පස්සද්ධියෙන් අපිට සැපයක් ලැබෙනවා. සැපයෙන් සමාධියක් ලැබෙනවා කියලා. ඒතර බලන්න ප්‍රීතියෙන් කය සිත කය දෙකම සංසිඳ වෙනවා. ඒ වගේම සිත කය දෙක සංසිඳ වීමෙන් ඊට පස්සේ එතනින් සැපයක් උපදිනවා. ඒතර ප්‍රීතිය උපදින්නේ මොකෙන්ද? සීලයෙන්. අපි සීල් රකින්නකොට සීලවත් පුද්ගලයාට Taman සීලය රකින්නවා කියන එකේ විශාල ප්‍රීතියක් හටගන්නවා. ඒ ප්‍රීතියත් එක්ක ඔහුට හැකියාවක් ලැබෙනවා. ප්‍රීතියෙන් කය සංසිඳ වීමට ගිහිලා සංසිඳ වීමෙන් සැපයට සැපයෙන් සමාධියට යනවා. ඒ නිසා සීලය කියන එක කෙලෙස් පරිදාහේ සංසිඳව ගන්නට උපකාර වෙනවා. පරිලාහේ යටපත් වෙනවා සිල්වත් පුද්ගලයාට අතරම කෙලෙස් දෙවිලි වලින් තොරව සිල්වත් පුද්ගලයාට ගත කිරන්ට එක්තරා විදිහට හැකියාවක් ලැබෙනවා කියන එක තමයි එතනින් අපිට හෙළි වෙන්නේ. ඉතින් අපි අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ප්‍රශ්න සඳහා යම් කිසි විදිහට අපේ මේ වැඩසටහන සංවිධානයෙන් වෙන අය අවස්ථාව ලබා දෙන අතරේ අපි පසුගිය වාරයේ අසපු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නම්. ඒ අතරේ ප්‍රශ්න අහන්න අපි අවස්ථාව ලබා දෙනවා. ඒ අතරේ අපි පසුගිය සැරේ අපිට සමූහයෙන් අහලා තිබුණු ප්‍රශ්නයකට අපි උත්තරයක් ලබා දෙනවා. අපි සමූහයෙන් අහලා තිබුණා ප්‍රශ්න දෙකක් දෙන්නෙක් මේ කාරණේ අහලා තිබුණා. සීලය කියන එක කාමසුකල් කාමසුකල්ලිකාන යෝග අන්තය වර්ජණයට හේතු වෙන්නේ කොහොමද කියලා. සහ සමාධිය අත්කිලමතාන යෝගය කියන අන්තය දුරු කරන්න හේතු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තිබුණා. මේ ප්‍රශ්නෙට අපි පැහැදිලි කිරීමක් ලබා දුන්නොත් අපිට සඳහන් කරන්නේ දැන් අපි දන්නවා සිල්වත් භාවය කියන එක දුසිල්වත් භාවය නිසාවෙන් තමයි කාමසේවන ආදියට යොමු වෙන්නේ. අතරම කාමසේවන ආදියට දුසිල්වත් භාවය ඉදලා නෙවෙයි කාමසේවනයේ නිසාවෙන් දුසිල්වත් භාවයට යොමු වෙනවා. දැන් යම් කෙනෙක් සමහර වෙලාවට කාම හේතුවෙන් තමයි සත්‍යයන් මරන්නේ. දැන් අපි හිතමු සතුන් ඝාතනය කරලා ජීවත් වෙන පුද්ගලයෙක්ට සත්වයන්ගේ මාංශානුභවය සඳහා සත්වයෙන් මරණ කෙනෙකුට මේ රස මාංශය අනුභව කිරීමේ ලෝභ සිත නිසා තමයි සත්ව ඝාතනය කරන්නේ. එහෙම නැත්නම් ඊට අමතරව අපි ගත්තොත් දැන් කාම සේවනේ ලෝභ සිත නිසා තමයි අදින්නා දානේ යෙදෙන්නේ. කාම කාමේ නිසාවෙන් ලෝභ සිත නිසාවෙන් තමයි කාමේ වරදව හැසිරෙන්නේ. ඒතර මේ වාගේ එක්තරා විදිහට කම්සැප නිසා සත්‍යයන් සීලේ බෙද ගන්නවා. ඒ නිසා යම් කෙනෙක් සීලේ රකිනවා නම් සීලේ රකින පුද්ගලයා මේ කම්සැප ඕනෑවට වැඩි හොයාගෙන යන අන්තයට යෑම වළකිනවා. ඒතර සීලය දැන් අපි ගනිමු පුද්ගලයෙක් ගත්තාම දැන් සාමාන්‍ය පුද්ගලයන්ට පංචිල් රකින්න තියෙනවා. අටසිල් දසසිල් රකින අය ඉන්නවා. පොහොය දවසට අටසිල් දසසිල් රකින්නවා. දැන් ගෞරවනීය ස්වාමින්වහන්සේලා ගත්තාම දසසිල් රකින්නවා. එතකොට මේ සාමණේර ස්වාමීන් වහන්සේලා උපසම්පදා ස්වාමීන් වහන්සේලා කෝටියක් සංවර සීලය රකිනවා. ඒතර මේ සිල් රකින පුද්ගලයන්ට දැන් හිතන්නකෝ දස සිල් රකින පුද්ගලයෙක් රාත්‍රියට විකාලයේ ආහාර ගන්නේ නැහැ. දැන් අපි දන්නවා බොහෝ දෙනෙක් ගිහි සමාජය තමන්ගේ ආහාර ටික අතරේ කෙලස් වැඩිපුරම ඇති කරගන්න ආහාරය වෙන්නේ රාත්‍රී ආහාරය සමහර වෙලාවට. වැඩිම කෙලස් ප්‍රමාණයක් ඇති වෙන විදිහට ගන්න ආහාරය තමයි රාත්‍රී ආහාරය. මම කියන්නේ සියලු දෙනා නෙවෙයි 100ක් නෙවෙයි බොහෝ දෙනෙක් ගැන සබහන් කරන්නේ. අපි වුණත් ගිහි කාලයේදී සමහරලා රාත්‍රී ආහාරය තුළ තමයි අපි කෙලස් වැඩි කරගන්නේ. හැබැයි රාත්‍රී ආහාරයෙන් වැළකීමෙන් පුද්ගලයෙක් අන්න අර කෙලස් ටිකෙන් වළකිනවා. ඒ කෙලස් ටික දුරු කරගන්නවා. ඒ නිසා දැඩිශේ කාමයේ පසුපස හඹා යාම සිල් රකින්න පුද්ගලයාගේ නතර වෙනවා. අන්න ඒ නිසා සඳහන් කරන්නේ සිල් රකින පුද්ගලයා එතකොට කාමසුකල්ලිකාණු යෝග අන්තය වර්ජනය කරනවා. ඒ නිසා කාමසුකල්ලිකාණු යෝග අන්ත වර්ජනය සීලෙන් ප්‍රකාශ වෙනවා කියලා. සමාධිය අත්‍යක්‍රමතාණු යෝග සංඛ්‍යාත අන්තය වර්ධනය කරන්න හේතු වෙනවා කියලා කියන්නේ සමාධිය ලබන පුද්ගලයා ධ්‍යාන උපදවනවා. ධ්‍යානයක් උපදවීමෙන් ධ්‍යාන සුඛයක් ලැබෙනවා. ධ්‍යාන සුඛයක් ලැබිච්ච කෙනෙකුට සමහර වෙලාවට තමන්ට දැන් අපි සාමාන්‍ය පුද්ගලයන් ඉන්නවා ටිකක් කය මහන්සි වෙච්ච කෙනෙක් ඒ කයට වෙහෙස දුරු කරගන්න කරන දේක් තමයි ටිකක් නිදා ගන්නවා. හැබැයි ධානලාභී තමන් කයට වෙහෙසක් ඇති වෙලාවක ඒ වෙහෙස ටිකක් දුරු කරගන්න ධානයකට සංවැදිලා ටික වෙලාවක් ඉන්නවා. ඒතර ධානයක සංවේදන ටික වෙලාවක් ඉදීම තුළින් තමන්ට අර කයට දැනෙන වෙහෙස පවා දුරු කරගන්න පුළුවන්. ඒතර ඒ නිසා දැඩිසේ කයට දුක් දීම කියන එක සමාධියෙන් පරිබාහිර දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා සමාධිය ඇති කරගන්න පුද්ගලයා කය දුක් වීම කියන එක එක්තරා විදිහකට දුරු වෙනවා. මොකද එයාට ධානා සැපයක් ලබන නිසා. අන්න ඒ නිසා අපිට කියන අත්තකලමතාන යෝග සංඛ්‍යාත අන්තේ වර්ජණය සමාධියෙන් දේශනා වෙනවා කියලා. ඒ විදිහට තමයි සීලයෙන් කාමසුකල්ලපාන යෝගාන්තයයි සමාධියෙන් අත්තකලමතාන යෝගාන්තයයි දුරු වෙනවා කියලා දේශනා කරන්නේ. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ගිය සැරේ කරපු දේශනාව නැවත පරිශීලනය කරනකොට මට පොඩි ප්‍රශ්නයක් ආවා මේක සමහර විට පාළි සම්බන්ධ ප්‍රශ්නයකට වෙන්න පුළුවන් කෝ ආදී කුසලානං ධම්මානං සීලංච පරිසුද්ධ සුවිසුද්ධන්ති කියන ඒකේ අර්ථය මට වැටහෙන්න ටිකක් වටහා ගන්න අමාරු ගැතියක් තියෙනවා ඒ ගැන ගෞරවයෙන් ඉල්ලා සිටින ස්වාමින් වහන්සේගෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නයි කියලා. ඒක සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කෝවාදී නෙවෙයි මේක කෝචාදී වෙන්න ඕනේ. ඔතන තියෙන්නේ සීලේනච සාසනස්සාදි කල්යාණතා ප්‍රකාශිතා කෝචාදි කුසලානං ධම්මානං සීලංච සුවිසුද්ධත්තා ති වචනතෝ දැන් මේක ඇත්තටම සංයුක්ත නිකායේ සූත්‍රයක සූත්‍ර පාඨයක් තමයි මේ දක්වන්නේ කෝචාදි කුසලානන් ධම්මානං සීලංච සුවිසුද්ධං කියලා කියන්නේ අතර මේක ඒ වචනේ විතරක් අපිට සියල්ලෙන් සියල්ල අර්ථය පැහැදිලි කරගන්න බෑ. කුසලානන් ධම්මානං සීලංච සුවිසුද්ධං. එතකොට පිරිසිදු සීලය ඇතුළු කුසල ධර්මයන්ට කෝචාදි නෑ කුසලානන් ධම්මානං කෝචාදි. කෝච ආදි. කෝ කියලා කියන්නේ කවරක්ද? ආදි. ආදි කියන්නේ මුල. කුසලානන් ධම්මානං කුසල ධර්මයන්ට කුමක්ද ආදිය. ශීලංච සුවිසුද්ධං සුවිසුද්ධ වූ ශීලං කියලා කරලා එතනින් ඉදිරියට මේ සූත්‍රයේ සූත්‍ර පාඨය ඉතින් තවදුරටත් අපිට දැනගන්න ඕනේ. මේ පාඨයේ නිසා මේ පාඨයේ pāli අර්ථය ගත්තොත් එහෙම කෝච ආදි. ආදිය කුමක්ද? කුසලානං ධම්මානං කුසල ධර්මයන්ට ආදිය කුමක්ද කියන එක තමයි මේ පාඨයේ සරලම තේරුම වෙන්නේ. කෝචාදි කුසලානං ධම්මානං ශීලංච සුවිසුද්ධං කියලා මෙතන සඳහන් කරන්නේ. ඔව් එහෙමනම් ඇති අද දවසේ අපි විශේෂ මාර්ගයේ සීල නිර්දේශය තමයි ආරම්භ කරන්නේ. මේක එක්තරා විදිහකට අපි සාමාන්‍ය ධර්ම දේශනාවකට වඩා වෙනස් පැහැදිලි කිරීමක්. එතකොට ධර්ම දේශනාවක් තරම් සමහර වෙලාවට මේක මේ ග්‍රන්ථයේ කරුණු කාරණා අරගෙන කරන පැහැදිලි කිරීම නිසා කෙනෙකුට ටිකක් රසවත් මදි වෙන්න පුළුවන් සමහර වෙලාවට මේක බලනකොට මොකද්ද මේ කියන්නේ කියලා හිතා ගන්න බැරි වෙන්න පුළුවන් ඒ නිසා අපි ආරාධනය කරනවා පුළුවන් නම් මේ විසුද්ධි මාර්ග පොත තමන් ගාව තියාගත්තොත් තව වඩාත් පැහැදිලි වෙයි එහෙම නැත්නම් අපි අර අන්තර්ජාලයේ තියෙන විසුද්ධි මාර්ග පොත පාවිච්චි කරන්න පුළුවන් ඒ සම්බෙදියාවක් දීලා තියෙනවා ඒ සම්බෙදියාව ඔස්සේ අන්තර්ජාලයේ තියෙන විසුද්ධි මාර්ග පොත කෙනෙකුට පරිශීලනය කරන්න පුළුවන් ඒ පරිශීලනය කරගෙන මේ ඔස්සේ තමන් අපි මේ කරන පැහැදිලි කිරීමත් එක්ක එකතු වෙනවා නම් වඩාත් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් ඒ දේවල් දුරු කරලා වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන මතක් කිරීමත් සමග අපි අද දවසෙත් එහෙමනම් මේ වැඩසටහන අවසන් කරනවා. ඉතින් අද දවසේ අපේ මේ ධර්මදේශනය මේ ධර්ම සාකච්ඡාව පැහැදිලි කිරීමට දායකත්වය සහ සම්බන්ධ කරලා තියෙනවා. දායකත්වයේ වශයෙන් සහ සම්බන්ධ වෙනවා. කියලා සඳහන් කරා අතරම මුලින් දිඩු දිසානායක මහත්මිය, ඒ වගේම දුලිතා පෙරේරා මහත්මිය, ඒ වගේම චෛතික ප්‍රබුද්ධ මහත්මයා ඇතුළු පිරිස. ඉතින් මේ පිරිස අතරම ඉතාමත්ම උනන්දුවෙන් මේ වැඩසටහනත් එක්ක ඉදා මෙදාතුර සිටිනවා. මේ වැඩසටහන මේ විදිහේ වැඩසටහනක් අවශ්‍යයි කියන තැන ඉඳලා මේ වැඩසටහන සමග හිටපු පිරිසක් ඉන්න පිරිසක්. ඉතින් ඒ නිසා මේ හැම සියලු දෙනාම නිවන් මඟ ගමන් කරන්නට තමන්ට අවශ්‍ය පසුබිම සකස් කරන්න තමන්ට අවශ්‍ය මේ පදනම සකස් කරගන්නට නිවන් මඟ පැහැදිලි කර ගැනීම සඳහා විසුද්ධි මාර්ගය මේ විදිහට අපත් සමග සාකච්ඡා කරන්න යෙදෙන්නේ පැහැදිලි කරන්න යෙදෙන්නේ ඒ වගේම තවත් පිරිසකට මේ ධර්ම දැනුම බෙදා දිය යුතුයි කියන අදහසින් යුතුව ඒ බෙදා දීම සඳහා පෙළ ගැසී සිටින්නේ ඒ නිසා අපි ඒ දායකත්වයන් සම්පාදනය කරන දායකත්වයේ දක්වන සියලු පින්තුන්ට අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ හැම සියලු දෙනාටම මේ උතුම් නිවන් මාර්ග ගමන් කර ගැනීම සඳහා අවශ්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තිය නිරන්තරයෙන් උදාපත් වේවා. නිවන් මාර්ග ගමන් කර ගැනීමේදී කිසිම ආකාරයක කරදරයක් වාදකයක් නොමැතිව නිරුක් නිරෝගීව ගුණධර්ම සම්පාදනය කර ගැනීම ලැබේවා. තව තවත් සම්බුද්ධ ශාසනය අරමුණු කරගෙන පුණ්‍ය ධර්ම සම්පාදනය කරගෙන ගුණධර්ම සම්පාදනය කරගෙන බලාපොරොත්තු වන ආකාරයකින් උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා ලැබේවා කියලා අපි පුණ්‍ය ආනුමෝදනා කරමින් අද දවසේ වැඩසටහන સમાપ્ત කරනවා ඔබ සමත තෙරුවන් සරණයි